ගේන්න කියලා ගිහිල්ලා නැහැ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් පොදු කමරාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. කර්මාවෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. අද අපිට ප්‍රශ්න 21ක් වුණා හම්බෙලා තියෙනවා. බලන්න සමහර ඒවා කෙටි සමහර ඒවා ටිකක් දිගයි. සම්ලතින් විදිහට මම ඉදපත් කරනවා. ගෞරවණීය ගෞරවණීය ස්වාමින් වහන්සේ පරයන්කේ අවස්ථාවේදී ආනාපාන වෙත සිත යොමු කරමි. දිගින් දිගටම භාවනා කරගෙන යන විට අරමුණු එන ගතිය අඩු බව දැනේ. ඒකම නිදිවර ගතිය වැනි එහෙට මෙහෙට උඩුකය වැළෙන ගතිය ඇති වේ. නමුත් ඒ හරහා දිගටම භාවනා කිරීමට උත්සාහ කරමි. මේ අතරතුරම විදින් විට අද කහකෝ තැඹිලි පාට ආලෝකයක් සැරින් සැරේ පෙනී නොපෙනී යයි. මෙය කීප විටක් පෙනුණු නිසා සමහර විට භාවනාව පටන් ගන්නා ඊළඟ වාරයේදී මම මේ ආලෝකයේ දැකීමට බලාපොරොත්තු වෙමි. වෙමි. එසේ බලාපොරොත්තු වීම හොඳ හෝ නරකදයි නොදනිමි. නමුත් විගටම මූල කර්මස්ථානයේ වන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි හිත තබා ගැනීමට උත්සාහ කරමි. ඒ අතරතුර කයෙහි වේදනාවක් දැනුණොත් පමණක් එය දෙසට බලා එය දෙස බලා සිටියෙමි. මෙසේ බලා සිටින විට එම වේදනාව අඩු යන සැටි දකිමි. මේ ආකාරයට භාවනාව ඉදිරියට කරගෙන යාම නිවැරදිද? හෝ එසේ නොමැති නම් ඔබ වහන්සේගෙන් උපදෙසක් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේකදී පිළිතුරු පැත්තෙන් බලනකොට අවස්ථා තුනක් ගැන සටහන් වෙලා තියෙනවා. එකක් තමයි භාවනා කරන්න ලැබෙන ආලෝකය කියලා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන මට්ටමේ දෙයක්. දෙක වේදනාව. ඒක බලාපොරොත්තු නොවන මට්ටමේ දෙයක්. තුන්වෙනි එක මූල කර්මත්තා. ඉතින් මේ මූල කර්මස්ථානදී කියනකොට මේ පැත්තේ මේ පැත්තේ හොඳ නරක ප්‍රිය අප්‍රිය මනාවමනාප নানা ආකාර අරමුණු එනවා. ඊ හැම අරමුණක්ම තමන්ගේ සතිය කඩන්න හේතු වෙනවා. යෝගාවචරයට වළක්වන්න බෑ. ජීන්සා කරන්න තියෙන කොයි එක ආවත් මනාපාවත් තමනාපාවත් අපේක්ෂා කරත් අපේ අපේක්ෂා නොකරත් තමන්ට ඒ දේවල් අතරින් මූල කර්මස්ථානයේ පේන තෙක් මාන ධානය යන්න පුළුවන් නම් ආරසාව තියෙනවා. ඒ නිසා වරින් වර වරින් වර බලන්න වේදනාවත් වේදනාව හරහා ආනපානෙ බලන්න. ආලෝකය ආවත් ආලෝකය හරහා ආනපානෙ බලන්න. එතකොට තමයි තේරෙනවා කොයි දේ ආවත් ආනපානෙත් එක්ක තියෙන පවතින ඇසුර වෙනසක් නැහැ. ඉතින් මොකක් හරි නිසා වේදනාවේ තියෙන පීඩාව නිසා හෝ ආලෝකයේ තියෙන මනාපභාවය නිසා හෝ ආනාපානෙන් ගිලිහුනොත් විතර එන හානියක් වෙනවා. එහෙනම් කෙලස් වෙනවා. නැවතත් ආනපානට එන්න පුළුවන් නම් කිසිම කෙලෙසක් නැහැ. මේ මේ පුරුදු කරන පුරුදු කරනකොට තනක් එනවා. නැත්නම් ඉදිරියක් ඉදිරියපත් වෙනවා. ආලෝකයක් තිබ්බත් වේදනාවක් තිබුණත් ආනාපාන තිබුණත් කිසිම සැකයක් නැතුව. අනේ එදාට තේරෙනවා මේ සැකේ හරහා ගිහිල්ලා ආනාපානේ වාංගුව තියාගෙන ගිහිල්ලා ගිහිල්ලා තමයි අපි දවසක මේ සැක නැති තැනට එන්නේ මොනතරම් වාසිදායක දෙයක් ආවත් අවාසිදායක දෙයක් ආවත් මධ්‍යස්ථ දේ ආවත් තුනම එක විදිහට තියාගෙන ඉන්න පුළුවන් නොසැලෙන මනස කියලා එකට කියනවා. తాදී ගුණය කියලා කියනවා. එහෙම නැත්නම් කම්පන නොවන මනස කියලා. තාම මනසේ අර වර්ග ભેද තියෙනවානේ. ආලෝකය හොඳයි, වේදනා නරකයි, ආනපානෙ හොඳ නරක දෙකම නැහැ කියලා ඔක්කොම මත ගෑවි යනකම භාවනා යන්නේ. එචා මුල් කොටසදී කියන්නේ මූල කර්මස්ථානට නැවත නැවත එන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ බව Tamanට සාති කරන කිසිම හානියක් වෙන්නේ නැහැ. හොඳ වුණත් නරක වුණත් ඒ නිසා නිතරම මූල කර්මස්ථානේ අඩේට තියාගන්න. ඒක මේ සැකහැර දැන ගැනීම සඳහා උරගා බලන්න ඕන දෙය. මේ ලියලා තියෙන විදිහට එච්චර පටලව ගන්න නැහැ. හොඳට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට එයි මත වෙලාවක් මූල කර්මස්ථානයක් තියෙනවා මේ පැත්තෙන් ආලෝකයක් තියෙනවා ආලෝකයක් තියෙනවා මෙතන වේදනාවක් තියෙනවා ඔය තුනටම සමහිත එන වෙලාවක් එනවා අනිදාට විශ්වාසයක් එනවා. ආත්ම ශක්තියක් එනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් හැදෙනවා. මේක මොන කවුරු මොන જાති නැටුවත් මගේ හිත සැලෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි අවසානයේ බලාපොරොත්තු වෙන දේ අස්තුලෝක ධර්මයේ කම්පා නොවීම තමයි අපි බලාපොරොත්තු වෙන අවසාන කාලේ. එරුවන් සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියු පරිදි සූදානම් ශරීරයෙන් භාවනාව සඳහා වඩුණෙමි. උස්ම ඉහළ පහළ යන දෙස බලා සිටියෙමි. මෙසේ සිටියදී රාගී සිතුවිලි වල සිත සැරිසරන අයුරු බලා සිටියෙමි. මෙය රාගී සිතුවිල්ලක් ලෙස හඳුනාගත් සැනින් ආපසු උස්ම ඉහළ පහළ යන දෙස සිත යොමු විය. ඉන්පසු ක්‍රිකට් තරගයක පන්දුවට පහර දෙන ආකාරය ගැන සිත යොමු විය. ඉන්පසු නැවතත් හුස්ම ඉහළ පහළ යන ආකාරයට සිත යොමු විය. පසුව දැඩි නිදිමතක් ඇති වී ඉස කඩා වැටෙන බව දැනුනි. කපුවේ තද බවක් දැනුනි. පිටකොණ්ඩේ තද බවක් දැනුනි. නිදිමත කරදවා යාමට නොහැකි බව හැඟුනි. පරියන්කයෙන් නැගිටින තුරු නිදිමත සහ අලස බව පැවතුනි. ඉන්පසු එය නැති විය. නිදිමත ඉක්මවන තුරු භාවනා වැඩිවීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි. ඔතට නිදිමතත් එක්ක බලනකොට මේ කාම අරමුණක් දැකලා ඒක බලලා ඒක ආරා යන්න පුළුවන් වීම ඊටත් වැඩිය අභියෝගශීලී. නිවර්ණ වල ඉස්ලාම් තියෙන කාමච්ඡන්ද ව්‍යායිකාට ව්‍යාපාරය ඊට පස්සේ තමයි තීන මිත්‍රි සඳහා කරලා තියෙන්නේ. ඊට පස්සේ උද්දච්ච කුච්ච ඊට පස්සේ විචිකිච්ඡා. ඉතින් මේ එක එකක් අපට ඇවිල්ලා එක එක වෙලාවට ප්‍රශ්න පත්‍ර දාන වෙනවා නැත්නම් ප්‍රශ්න ඇති කරනවා. ඒකෙදී ඒක කොටු කරගන්න පුළුවන්. කාම අරමුණක් ඇවිල්ලා තියෙන්නේ මේක ද්වේෂය නෙවෙයි මේක නිදිමත නෙවෙයි මේක විචිකිච්ඡාව නෙවෙයි මේක උද්දච්ච කුක්කුච්ච නෙවෙයි කියලා දැනගන්න මේ ඥාණය වෙන්කොට දැනගන්න ඥාණය දැනගන්නේ කාමච්ඡන්දේ වුණත් ව්‍යාපාදේ වුණත් උද්දච්ච කුච්ඡන්තේට ගෝචර වෙන පස්ස. දේ නෙවෙයි මේ ඥාණය හැම වෙලාවෙම හිත අවදි කරවන්න. මේකට කියන්නේ පරිච්ඡින්න ඥානය කියලා පරිච්ඡේද ඥානය කියලා ඩිලිමිටේෂන්. එහෙම නැත්නම් ප්‍රිසිෂන්. මේකට ගොදුරු වෙන්නේ අකුසලයක්. ඒකට ඒකටත් කියන්නේ ඥානයක් කියලා තමයි. කාමච්ඡන්දේ ආපහා මේක ද්වේෂ නෙවෙයි කියලා දැනගන්න ඕන. මේක නිදිමත නෙවෙයි කියලා දාගන්න. මුද්දජ කුක්කුච්ච නෙවෙයි කියලා දාගන්න. මේක විචිකිච්ඡාව නෙවෙයි. මේක මූල කර්මස්ථාන නෙවෙයි. මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි කියලා අන්න මේක හුදුවට පිසු කරලා දැනගන්න. ඒ කාමච්ඡන්ද උනත් එකයි, නිදිමත උනත් එකයි, ද්වේෂය උනත් එකයි. ඒකට ගෝචර වෙන දේ නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ගෝචර වෙච්ච දේ වෙන්කොට දැනගන්න. මේකට කියන්නේ රිඩක්ෂනිසම් කියලා. ඒ රිඩක්ෂනිසම් කියන්නේ සයන්ස් තමයි. මේක ඉස්ලාම ලෝකයට කියලා දුන්නේ සර්වඥාන්සේ. ඒ නිසා අපි තේරවාදී කියනවා විභජ්‍යවාදී කියලා. කපල කොටලා කෑල්ලක් වෙන් කරගන්න. මේ කලල ඒක මුත්තටම අනිත්‍යකේ වෙන්කොට දැනගන්න එක තමයි ඔකට තමයි විද්‍යාව ගියේ. ඉතින් ඒක විද්‍යානුකූලයි. ඒක මේ ඒකට ගොදුරු වෙන්නේ අසුචිද, රත්තරන්ද, බුදු ආරන්ද, දේවදත්තද, කාමෙද, ද්වේෂයේද, නිදිමත මොකක්වත් බලපන්නේ. ඒකේ තරම්ම ශක්තිමත්. ඒ නිසා කාමචන්දියාව ඒකේ බේර තේරුම් බේරු කරගෙන කියනවා නිදිමතාව. නිදිමතාවට පස්සේ මේක නිදිමත මේ කාමච්ඡන්දේ නෙවෙයි කියලා බලන්න. මේක නිදිමත මේක ද්වේෂය නෙවෙයි. මොකද ද්වේෂය කාමච්ඡන්ද කියන කද්දාකන් නිදිමතේ. කාමච්ඡන්දේ ද්වේෂය තියෙන රැට නින්දයක් නෙවෙයි. ආන්නේ පරිච්ඡින්න ඥානි. පරිච්ඡේද ඥානි දිට්ඨාන ඒක දැනගත්තට පස්සේ ඒක ගෝචර වෙන්නේ නීවරණ උනත් පීතිකම කෙලෙසුනත් පරිඋත්ථාන කෙලෙසුනත් අනුසය කෙලෙසුන ප්‍රශ්න නැහැ වෙන්කොට දැනගත්ත ගමන් බල බෙදෙනවා. අපි දන්නවා ඉලපතක් කූරු පිටියක් කඩන්න බෑ. එකේ කූරු පුරයින් කරගත්තට පස්සේ කඩන්න පුළුවන්. ඒක බුදුජානක කියන්නේ අලාකාරං කුංජරෝ කියලා. ඇතෙක් විශාල උණ පඳුරක් කාට ගියාම ඇතට වැඩි බොහොම ලොකුයි. අද එක උණ ගහ එක උණ ගහ කඩන්න පටන් ගත්තොත් ඇතට ඒක දෙයක් ඇත්තේ. ඒ ඒ වෙලාවේදී අඩු කරලා පුංචි කරලා බලන්න. පුංචි කරලා දැනගන්න පුළුවන්. අපි හිතේ පුංචි කිරීමේ ක්‍රමය මිනිස්සුන් අතර සමාකාරව තියෙනවා. දෙන්නේ කිය වෙනසක් නැහැ. ඒක වැඩ ගන්න ගන්න ෂාප් වෙනවා. ඒ නිසා මොකාවත් එක එක ඇදලා ගන්න එක වැරදයි. අංගිලමාලි ඒව තමයිලු බැටාලියන් එකටම ගහලා තියෙන්නේ. පිටිපස්සෙන් ගිහලා එක සෙල්දාදුවෙන් කල්ලා ගන්නවා. ඌ මරනවා. ඉස්සරහ බලාගෙන යන්නේ අනික කට්ටිය. අන්තිමට ඒක එක මරලි වෙනකොට කවුරක්වත් දාන්නේ. ඉතර පැත්තෙන් කියනනම් අඟුලි මාලේ කෑලි ඉතුරු වෙන්නේ. ඒ වගේම එක එක ඇද ඇද ගහන්න ඕනේ. ඉතින් මේ කෙලෙස් අපිට ගහ පහර දෙන කඩප්පුලි නොකෑමන දහවතුර ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයටම කෙලෙස් වලට ගන්න. අනුකම්පා විරහිතව ගන්න. ඒවට මුහුර්තල් කරන්න යනවා. ඇද ඇද ගහන්න ඕනේ. ඉතින් එකක් මෙහෙම දාගත්තා පස්සේ ඊගාවෙක හරි සෙල්ලක්කාරයි. ඊගායක ඊටත් වැඩි දෙල්ලක්කාරයි. මොකද මේ කෙලෙස් අපිට ගහලා තියෙන මේ විදිහට ඒ නිසා එක එක ගන්න එක එක වෙලාවට එක එක ගන්න. අරකටකටම නිින්ද කියලා විශේෂයක් නැහැ. ඒකත් යනවා. එකකින් විතර දෙකකින් විතර පන්නරේ ආවනම් ඊට පස්සේ කෙලෙස් වලට අඬ ගහ ගහ ගන්න. කරුණාකරලා මේ කෙලෙස් වලට වෛත්‍ය කරන්න එපා. කෙලෙස් වලට කරුණාවන්ත වෙන්න එපා. මුදිතා වෙන්නත් එපා. ගහන්න ඕනේ මර්සිලස් ගන්න. හම්බුනට පස්සේ නම් ආයේ කෑලිතු කරන්න බෑ. ගහලම දාන එකයි තියෙන්නේ. ඒකට ඒ තරමටම සතිය විතරක් නෙවෙයි සම්පජඤ්ඤය වැඩිරෝ. අපි මේ කෙලෙස් පුතුමාකාර හොරුතල් කිරීමක් හොරුතල් කරා. කෙලෙස් ආවම අත ගන්න නලවනවා. ලබා ගන්නවා. ඉතින් කෙලෙස් බෑ වෙනවා. ආවට පස්සේ ගහන්න හොම්බකට රිවට් එක ගහන්න. ආයතු කරන්න එපා. එක්කේ කොට ගහලා එක්කේ එක්ක කෙලෙසකට ගහලා පුදුනා නම් අනිත්ව වැට ටිකට ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න පුළුවන්. හරි අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ දින ගෝවාංශේ භාවනා අරමුණ සමස්තයක් ලෙස බලන්නේයි වදාළසේකයි සිතමි. මෙය මට හරියටම තේරුනේ නැති නිසා තව ටිකක් විස්තර ලැබුණොත් මැනවි. ගෝවාංශ සරණයි. ඔය දැන් කතා කරේ අපි වෙන් කරලා බලන එක. සමහර වෙලාව ඔක්කොම එක චිත්තයක් ලොකු ටැපස් එකක් වගේ වෙයි. විතු සිතුමක් වගේ. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දක තුද්දච කුච්ච තේරෙන. එතකොට සමස්ත බලන. ඒක ඔක්කොම සමාකාරයි නිකන් ගොජයක්. සමහර වෙලාවට එකෙක් නැගිටලා පේන නැගිටලා ඉන්නලාට ඌ විතරක් ගන්න. නැත්තම් පොදුවේ බලන. ඒ දෙක ඒ දෙකේ සාමාන්‍ය මේ සමස්ත බැලීම පසුගිය අවුරුදු 200ම මාස පාණවගේ මිනිස්සුන් අයින් වෙලා තියෙන්නේ. මේ තාක්ෂණය නිසා. තාක්ෂණය මේක වර්ණ කරලා තියෙනවා. තාක්ෂණයේ තියෙන මේක කපල කොටලා එකක් අරගෙන විග්‍රහ කරලා බැලීමට තෑගි දීලා ස්තුති කරලා මනුෂ්‍යයාගේ අර සමස්තය බලන ගතිය නැත්නම් සාහි සාහිත්‍ය මේ ගතිය సౌందర్యාත්මක වෙත නැහැ. ඒ කේමනන්ද සාති ඉන්නකොට කියනවා දැන් ඉන්න කෙල්ලන්ගේ මොනේ කිසිම පෙම් ගතියක් නැහැ කියලා. ඒ ඕසෝවර කරන්න කියලා. ඉස්සර කෙල්ලෝ දැන් බලස්සනේ. ලස්සන නෑ මේ අනම්මන කරන්නේ. ඒක ජීවිතේකුත් නෑ. සමස්තය ලස්සනයි. තමයි හැම වෙලාවම ආත්ම සෞන්දර්යයත්මකයි. අගින් ගීතයක් වගේ. අපිට ඒක එපා කරවලා තියෙන්නේ මේ විද්‍යාවයි තාක්ෂණයයි. ඒ නිසා සමස්ත බලන වෙලාවක් තියෙනෝනේ විභජ්‍යවාදයේ තියෙනෝනේ සමස්ත පිළිම තියෙනෝනේ. නැත්නම් රිඩක්ෂන් තියෙනෝනේ සිස්ටම් අප්‍රෝච් තියෙනෝනේ. දැන් සිස්ටම් එක ඇත්තම නැහැ ඒක එක්කවත් මැනේජ්මන්ට් තේරෙන්නේ. හැබැයි එක එක දේවල් වලට දක්ෂයි. ඒක මොලේ වම් මොලේ ඕනට වැඩි ක්‍රියාත්මක කිරීම නිසා ඒ ක්‍රියාත්මක ශක්තියට සාපේක්ෂව දකුණු මොලේ ڇප්ප කරලා තියෙනවා. දකුණු මොලේ වැඩ කරන්නම දෙන්නේ. ඉතින් ඒ නිසා సౌందර්යය අපෙන් කිලියෙනවා. ඉතින් ඒක නිසා ඒක දැනගෙන උදාහරණයක් වශයෙන් ආස්වාද ප්‍රසවාස වෙන් කරලා මේක ආස්වාද මේක ප්‍රසවාස කියලා වෙන් කරලා දැනගන්න පුළුවන්ව ආස්වාද සීතල ප්‍රසවාස උණුසුමයි. ආදිවාසීන් ලොන්තර විස්තර බලන්න. බැලුවට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙක සම වෙලා පේනවා. සම වෙලා පේනකොට ඔන්න සිස්ටම් එකම දකින්න හදන්නේ. පද්ධතිය දකින්න. ඒකට ආයෙ මෙනේ කරමින් එකක් බලන්න යන්න එපා. එක එක එක එකක් වෙන් කරලා බලන් බලනකොට භාවනා දියුණු වෙනවා ඒක දැනකට. ආස්වාද ප්‍රසස් දෙක සම වෙනවා. ඒක වෙන්නේ ආස්වාද ප්‍රසස් දෙක සියුම් වෙන්න පටන් ගන්නතර පස්සේ. පිම්බීම හැකිලිම දෙක සම වෙනවා. වම දකුණ දෙක සම වෙනවා. වෙන් කරලා දැකපු දෙක සම වෙනවා. අන්නේ වෙලාවේදී සමව බලන්න. දැන් මම ඇවිදිමින් ඉන්නේ. වම දකුණ වශයෙන් පේන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. පිම්බීම හැකිලිම වෙන් කරලා දැක්කම නේද කමන්නේ මොනවද ක්‍රියාවලියක් තියෙනවා. ආස්වාද ප්‍රසස් දෙකම එකට පේනවා. ආශාසි ප්‍රසාසි වෙන් කරන්න බෑ. අන්නේ දෙක වෙන් කරනවා කියන එක මොන්නම තාලෙන්වත් ටෙක්නිකල් කියලා දෙන්න බෑ. ඒක හරියට කාර් එක රස්තියද කියලා සකන් කීයකට දාන්න ඕන කොයි වෙලාවෙද කියලා. ඉංජිනේර කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒ ආනන්ත තලයයි ලෝඩ් එකයි කැපැසිටි එකයි බලලා ආපු ගැම්මේ හැටියට තමයි ෆස්ට් එකේ සකන් එකට දාන්න මම මේ කතා කරන්නේ බලන්න කාර් දැන් තියනවා වගේ මේ ඔටෝ ගියර් එක නෙවෙයි. ඒක ටෙක්නිකලි ලියන්න බෑ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පටන් ගන්නකොට රිඩක්ෂනිසම් යන්නේ නැත්නම් තනි කරගන්න මෙනෙහි කරගන්න කරලා කරලා කරලා පිටිච්චට පස්සේ ඒක පිටිච්ච ගතිය දාට පස්සේ පේනවා දෙකම සම වෙලා පේනවා. ඒක භාවනාවේ වැරදිලක්වත් සතිය කොට විල්ලක්වත් සත්‍ය ප්‍රමාදී නැතිවීමක්වත් නෙවෙයි සමස්ත බලන්න කරන ආරාධන. අන්න එතකොට තමයි නිදිමත වෙන්නේ. ඒක තමයි කම්මැලිකම එන්නේ. ඒක තමයි ඒකාකාරීකම එන්නේ. ඒක තමයි අසස්ම ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒකට පාළු ගතියක් තියෙනවා. ඉතින් අපි අත ඇල්ල ගන්න ඒක කරත් හයියෙන් හුස්ප ගන්න හදනවා. ආය නැත්නම් මෙනේ කරන්න හදනවා. ඒක නැත්නම් නින්දට වැටෙනවා. අන්නේ මොකටවත් දෙන්නේ නැතුව කියහම නිකන් බලුවමනයක් ආවේ. එහෙම නැත්නම් ඇහෙන රාකලයක් වගේ. එතන උතුරන බත්තලියක් වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගාලා පේන පටන් ගන්නවා. ඉතින් හරි කම්මැලි. ඒක නොපෙනෙනකම නෙවෙයි තියෙන්නේ ඒකට අපි ද්වේෂ කරනවා. ඒක නිසා අපි ආයත් ආනපාන මෙනෙහි කරන්න පටන් ගන්නවා වගේ ආය අර පුංචි කළ බලන්න ගන්නවා. රිඩක්ෂන්ස් දැම්මොත් අර වර්ධනේ බාධා වෙනවා. ඉතින් ඒක කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ වැරදි නොකර යහපැත්තට යන්න. වැරද්ද කරලමයි කාර්යක ගිහිලා ඩ්‍රයිව් කරලා කරලම තමයි තේරුම් ගන්න ඕනේ. ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕන කොයි වෙලාවෙද? සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්න ඕන කොයි වෙලාවෙද? ආයෙත් හැරයක් කරනක් આવොත් ආයෙත් සෙකන්ඩ් එකට දාන්න ඕන. මුලින් තරම් টොප් එකේ යන්නේ මොකද ෆුල් සේව් කරනවා. නමුත් කන්දක් ආවට පස්සේ টොප් එකේ යන්නේ ගියොත් ඉග්නිෂන් ගන්නවා. ආපහු බර ගියර කර ගන්නවා. ඉතින් මේ දේ ඩ්‍රයිවිං වලදී ගන්නට බෑ. නිසා වර්ණ කාර්කක් ගන්න කියලා කියනවා. ඩ්‍රයිවිං කියනවා. ඒ ඒ ඒ වගේ දෙයක් දැන් නැතුව මුළු දෙයක් නැතුව කතා කරන් දාම මොකද වෙන්නේ කියලා හිතන්නේ ඔකම ජීවිතෝ. කොරකර කොරකර කොරකර යනවා. ආචාර්ය ගුණා බඳා වගේ මොන වෙනවද කියලා නැහැ. ඉතින් ඒක උගන්වන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා භාවනාවේදී කිසිම දවසක ඒ පූර්ණත්වයක් නැතුව නම් දිනුවක් එන්නේ නැහැ. ඔය එහෙම මෙන් කැලි පුට්ටු කරලා බෑ. හැම එකම එන්නේ එන්නේ කොම්ප්‍රෙහෙන්සිව් growth එකක් එන්නේ. ඒ growth එකේ කොට වාරක පුංචි කොටස් වලට කරලා බලනවා. වාරක සමස්ත බලනවා. සමස්ත බලනකොට කම්මැලි. වාරක බලනකොට හරි නීසයි. මේක හරි ආතල් එකක් තියෙනවා. ඒකේ ඉස්තටික් වැලියු එකක් තියෙනවා. ඒකේ సౌందర్యාත්මක පැත්තක් තියෙනවා. ඒක තමයි අද අපේ භවනාට ගොඩක් බාධා වෙලා තියෙන්නේ. ඔක්කොම ටෙක් ටූ මච් ටෙක්නිකල්. ඔක්කොම කොවිලස් කටපාඩම් කරනවා. ඔක්කොම ෂාප් වෙන්න හදනවා. ෂාප්නස් එක පැත්තක්. ඔක්කොම මතක ඇවිල්ලා යනවා. ඒකත් එක පැත්තක්. ඒකේ කොට ඊට අර නීරස ගතිය කම්මැලි ගතිය නිසා අපේ මනස තර්කයට බරගතිය නිසා අපිට අර භාවනාවෙන් සෞන්දර්යත්වක පැත්ත නැත්තම් පූර්ණ වර්ධනේ දැක ගන්න බැරි වෙලා තියෙනවා. ඒ පූර්ණ වර්ධන කොට තියෙන සාමාන්‍ය ආගම පැත්තේ ඒ තාක්ෂණික පැත්ත තියෙන්නේ රිඩක්ෂන්ස් ඔෆ් තියෙන සයන්ස් එක පැත්තේ. පුදුජන විතර එකම ශාස්ත්‍රුන් වහන්සේ දෙකම ධර්මයට දාපු. අනික කිසිම ආගමක තාක්ෂණික පැත්ත රිඩක්ෂන්ස් දීලා නැහැ. ඒක ඒ ඒ ආගමට තියෙන ප්‍රධාන විරුද්ධ චෝදනාව තමයි කපල කොටලා බලන්න තහනම් එකකට. ඒ විදිහට දීපු එක එහෙම සුද්ධ ලියවිල පිළිගන්න එකයි තියෙන්නේ ඇනලයිස් කරන්න බෑ. පුදුජනජේ සුද්ධ ලියවිල කවයි දීලා තියෙනවා එක එකනට කපල කොටලා බලන්න තියලා තියෙනවා. කපල කොටලා බලන එකන ෆෝමියුලාස් කටපාඩම් කරනවා වැඩි. තාක්ෂණික වෙන්න හදනවා වැඩි. ඒකට එයාට අර සමස්ත බලයක පැත්තේ ඇහෙන පාඩුවක් සිද්ධ වෙනවා. ඒක එකයි තියෙන්නේ කල්යන්න මිත්‍රිය දිහා බලන එක විතරයි. කල්‍යාණ මිත්‍රයෙදී ආදර්ශයක් වෙන්නව මොනක්වත් නැතුණාට මේ සබහා ධර්මයේ ඉඳීර යන්න පුළුවන් කියන එක. ඒ ආදර්ශයෙන් වෙනවා. ඒ නිසා සත්පුරුෂ සංජීවනයේ අත්‍යවශ්‍යයි ඔය සිස්ටම් අප්‍රෝච් එක තේරුම් ගන්න. ප්‍රශ්නේ දරන්නේ ඊතරම්ම අවසරයි ස්වාමින් වහන්සේ මෝර පිළිත වැනි පිරිත් ආර්යයන් ආරණ්‍ය ඇතුළු බොහෝ තැන්වල වන්දනාවට යොදා ගැනීම. මෝර පිරිතේ සූර්යාට වන්දනා කිරීම සඳහා මෝර පිරිත සූර්යාට වන්දනා කිරීම සඳහා වේ. සඳහන් වේ. මේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක් මිස සැලකිය හැකිද? ඒකවත් සල්ලි. මේ වගේ ප්‍රශ්න අයින් කරන්න අපිට ගොඩාක් ප්‍රශ්න ජීවිත මම හිතනවා අර විජේ ඇවිල්ලා ඉන්න මේ බඳ වලින් අලංකාරකේ හන්නේ නම් අන්නේ ආට දාන ප්‍රශ්න ටික යතෝරලා දෙයි ඔයගේ ප්‍රශ්න ගත්තොත් අපිට ඉවර කරන්න හම් වෙන්නේ නැහැ. මොකද දහම් පාසලක්වත් භවනා පන්ති බුද්ධහම ගන්න තැනක්වත් නැහැ. කරුණාකර තමගේ භාවනාවට අදාළ දේවල් ගන්න. ඒ ඔයගේ දේවල් උනත් මම ගන්නවා ඒ ප්‍රශ්න නැත්තම්. එතකොට මිනි මොරක් නැක්වන්නේ කිරි මොරක් නැක්වන්නේ මොර වෙස් නැතන කොයි කරේ. ඒ අද විසි ගන්නක් තියෙනකොට අපි ඒවා ඉක. දරුවන් සර්ණයි දරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සෙනසුරාදා. සක්මනේදී උරහිස පිටිවස අධික බරක් ඔසවාගෙන යන්නක් මෙන් දැනුනි. එය නොතකා සක්මන් සක්මන දිගටම කරගෙන ගියේ. එවිට එය ක්‍රමයෙන් අඩු වී ගියේ. සෑම විටකම යටිපත් තුළ පොළවට ස්පර්ශ වන විට ඒ ගැනම සිහියෙන් සිටි නිසා දැනුණ අනෙක් සුව වේදනා මට එතරම් ගණන් නොගත්තෙමි. මම වසර දෙකක පමණ සිට සක්මන් භාවනාවට වැඩිපුර පුරුදු පුහුණු කර ඇත්තෙමි. පිටි පිට ධාතු ගුණ ප්‍රකට වෙන අයුරු අත්දැක ඇත්තෙමි. දෙක පරයන්ට භාවනාව සෙනසුරාදා පස්වරුට සක්මනේදී අද්දුතු ලෙසම අධික වේදනා රහිත මත දෙපා වල ඇති වියේ දැඩි පිරියකින් මූල කමඨාන එනම් ආනාපාන සතිය ගැන සතිය පිහිටුවෙමි. අධික වේදනාවක් නැත්තේ දැඩි වීර්යයෙන් භාවනාව කරගෙන ගියෙමි. මේ සඳහා විනාඩි 45ක් පමණ ගතවන්නට ඇතැයි සිතමි. එක මොහොතකදී සියලුම වේදනා නැතිව දැඩි නිෂ්කලංකතාවයක් ඇති විය. එම නිහඬතාවය මිනිත්තු දෙක තුනක් පවතින්නට ඇතැයි සිතමි. එම කාලයෙන් පසුව ශරීරයේ හදවත ප්‍රදේශයේ දැඩිවීමක් ඇතිවිය. එය වේදනාවක් නොවුවද ක්‍රමයෙන් දැඩිවන නිසා එය මගේ කොඳුනාර්කය දිගට ඇති වන්නක්සේ දැනුණා. පිට කෙලින් කර ගත යුතුයයි සිතුණා. මම වට පිට කෙලින් මම පිටකෙලින් කරගත්තද එය අත්‍යවශ්‍ය බව දැනුණා දැනුණා. ඒ සමගම මට දර්ශනයක් පෙනීමක් ඇති වුණා. එනම් මගේ ශරීරය තුළ බෙල්ලෙන් පහළට වාගේ වරහන් ඇතුළේ ස්ටීල් ප්ලේට් හෝ පිල කඳක් පෙනුණා. එය වටකුරු සහ කළු පාටට කුළු කදම්බයකි. එය දැඩිව දැනුණා. දැනුණද පෙනුණද කිසිම වේදනාවක් දැනුනේ නැත. මා ඒ වන විට පිරිකීමේදී කිසිම මා ඒ අවට පිරික්සීමේදී කිසිම ඉන්ද්‍රියක් නොදුටු වෙමි. කදම්මේ වස වටා ඇවිසුණු දූවිලි ගොඩක් කරකවලින් පහ වෙනවා දුටුමි. මේ පටවි ධාතුව යන දැනීම ඇති වුණා. එහෙත් මෙම දර්ශනය දකින විට මම යන හැඟීම කොහෙත්ම තිබුණේ නැහැ. මම යන හැඟීම කොහෙත්ම තිබුණේ නැහැ. එය තප්පර කිහිපයක් මිනිත්තුවකට අවසන් හෝ ඊට ටිකක් වැඩිපුර කාලයක් ඉතා පැහැදිලිව දුටුවා. ඉන්පසු මා ආනාපාන සතිය වෙතට යොමු වුණා. යොමු වුණ විට වම එම දර්ශනය ඉවත් වුණා. නැවතත් ආනාපානය බාධාවකින් තොරව කෙරී ගිය. ශරීරයේ කිසිම තැනක වේදනාවක් දැනුනේ නැත. ඉන් මිනිත්තු කිහිපයකට 3-4කට පමණ පසුව උගුරේ විශාල ගුලියක් මෙන් සෙම මතුවුණා. එය පිටකල යුතුයයි සිතුනද භාවනාවට බාධාව වන නිසා එය ගිලගත්තා. එය විශාල සෙම පිටක් ලෙසයි දැනුනි. ඒ සමගම මට මැරෙන මොහොතත් සිහිපත් වුණා. මගේ අන්තිම හුස්ම යන විටත් එසේ වේයයි සිතුණා. සාරාංශය සමරි. මීට පෙරත් මේ තරම් බලවත් නැති අත්දැකීම් විඳ ඇත්තේ. එහෙත් මෙය වාර්තා කළ යුතුයි සිතුණා. ඔබ වහන්සේගේ මම අසා ඇති ධර්ම දේශනාවලින් අද දින කළ කමඨහන් පිරිසිදු කිරීමේ සාකච්ඡාවේදී ඇති එහි වැදගත්කම අවධාරණය කළ නිසා මෙය වාර්තා කරමි. මෙවැනි වැඩමුළුවක් නැතිනම් එය වාර්තා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කලින් දැනුණු අත්දැකීම් බොහොමයක් මෙවැනි සාකච්ඡාවලට සවන් දීමෙන් අවබෝධ කරගත්තා. මගේ භාවනාවේ කටයුතු සඳහා තවත් උපදෙස් ඇතනම් එය ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එතන බෝධියකින් සත්‍ය අවබෝධ වේවා. මේකේ ධික වැඩි ඒක ටික ටික කරන්න පුළුවන් පැහැදිලිවම නමුත් උපදේශයක් වශයෙන් කියන්නේ මේ වගේ භාවනා කරන විවිධ ආකාර දේවල් තියෙනවා. ඒවා පිළිබඳ කිසිම සීමාවක් නැහැ. કોઈ දේ පෙන්නුණත් මූල කර්මස්ථාන කරදරයක් වුණොත් යන්න පුළුවන් බව වාර්තා කරනවා යෝගාචර සැකයක් එන්නේ. ඒ නිසා මොන දේ පෙන්නුණත් සැකයක් එනවා නම් තීල බලන මූල කර්මස්ථාන. කී ගමම ඔය සැකේ නැති වෙන නිසා එනදී වැඩියෙන් එන තරමට භාවනා විචිත්‍රයි. කොයි දේ ආවත් ඉක්මනට මූල කර්මස්ථාන යන්න පුළුවන්කම තියෙනවනම් මේ ඍචිකතියක් තියෙනවා. එනිසා එන දෙයට එන්න දෙන්න කොයි දේ ඇවිල්ලා ඒවතිගේ කතන්දර කොටකට යන්නේ නැතුව ඇකි ඉක්මනින් නැවත මූල කර්මස්ථාන දෙන්න පුළුවන් ගැතිය આવොත් ඒ හැම එකම මේ කිසිම හරපද්ධතියක් නැති දේවල් කියලා හිතලුවක් කියලා මේ වගේ තමයි අපි අපරාධ කාලේ නැස්ති කරන්නේ ඒ විදිහට තමයි තනවා වඩාගත් මූල කර්මස්ථානට නැවත නැවත කෙනෙකින් සැක දුරු කරගන්න. ඒකට පේනවා මේ මේ ලිමෝයිටඩ් දිගට ලිවත් ගන්න මොකක්වත් ඒක දෙයක් නෑ. අපේ ජීවිතේ ජීවිත කතාවේ ඉතිහාසෙ මොකක්වත්ම ගන්න දෙයක් නෑ. කොච්චර ඉක්මනට නැවතත් වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද ඉච්චරයි වැඩගත්. අන්න ඒක මේක පරීක්ෂා වෙලා තියෙනවා. අන්නේ පිට ගියාට පස්සේ අනම්මනම් දැක්කපස්සේ කොච්චර ඉක්මනට තමන්ට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද කියන එක කැපිපෙන විදිහට වාර්තාව ලියන්න ඒක තමයි භාවනා දිනුව කියලා කියන්නේ. විකාර භෝජන සම්බන්ධයෙන් එකක් තියෙනවා ඒක තමයි කරන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී භාවනාව ඇසුරින් සමත භාවනාව දියුණු කළෙමි. සමත භාවනාවේදී මගේ සිත සංසුන් වන විට මට ලයිට් එකක් වැනි දෙයක් පෙනේ. මෙම ලයිට් එක නොහොත් ආලෝකය මුලදී දීප්තිමත්වත් පසුව දීප්තිය අඩුවන ස්වභාවයක් ගනී. මේ අවස්ථාවේ දිගටම වුවත් භාවනාවේ සිටීමට හැකියාවක් ඇත. මම ආස්වාස ප්‍රස්වාසයේ ආනාපාන සති භාවනාව පටන් ගත්තෙමි. මෙහිදී මට මම හුස්ම රැල්ලට අවධානය යොමු කළෙමි. මෙහිදී මම පසුව බඩේ පිම්වීම හැකිලිම අවදට අවධානය යොමු මාරු කළෙමි. මෙවිටද මගේ සිත සමාධියකට යොමු වී ඊට සදාන් කළ ආලෝකය නැවත දකින්නට පටන් ගත්තා. ඊට පසු ආලෝකයේ පෙනීම නතර වී මගේ සිතට සිතුවිලි ගලා එන්නට පටන් ගත්තා. මේ සිතුවිලි විග්‍රහ කිරීමේදී මට තේරුම් ගියා ඒවා බොහොමයන් ද්වේෂ සහගත සොම්නස් සහ දොමනස් වරණති දාලා දිනු රාගයට සම්බන්ධ මෝහය යට සම්බන්ධ සිත් බව මේ සිතුවිලි අනුනා ගැනීමෙන් පසු මට සෑහෙන සහනයක් ලැබුණා. මා නැවතත් භාවනාව පටන් ගත්තා. දැන් මට අර සිතුවිලි එන එක හොඳටම අඩු වුණා. දැන් මට පුදුමාකාර නිදිමත ගතියක් ආවා. ඊට පෙර මට දැනුණ නැති නිින්දක්. පාව හරියට පසුතැවිලි වුණා. මට මෙය නවතා ආපසු ගෙදර යන්නට පවා සිටුණා. මා ගැන කලකිරීමක් සිටුණා. නමුත් ඔබ වහන්සේගේ ඊට බණ අසා ඔබ වහන්සේගේ බණ අසා මම මේ සාමාන්‍ය දෙයක් බව වටහා ගත්තා. දැන් මම භාවනාවට පිවිසි බඩේ ඇකිලීම සහ පිම්වීම ගැන සිතන විට කිසි සිතුවිල්ලක්වත් ආලෝකයක්වත් නොපෙනේ. එම නිසා මට දැන් අතරම් මහම වෙච්ච ගතියක් හැඟෙනවා. මේ දිහාට කුමක් කළ යුතුද දන්නේ එම නිසා ගෞරවයෙන් ඔබ වහන්සේගේ උපදෙස් සිතා සිටිනවා. ඒවන් සර්ණ. ඔබ මේ වචනේ භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියලා දාලා ලියලා බලන්න. එතකොට සම්පූර්ණ වෙනස් දෙයක් කියනවා. ඔය භාවනා කියන වචනේ උගා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. වරදොල තේරුම් ගන්න. ඒ නිසා මෛත්‍රියද හොඳ ආනපානද හොඳ පිම්බි මැගලින් හොඳ සතිය වැඩෙන්නේ කියන එක දැනගන්න නම් ඔක්කොම කැලේ නැත්තම් තමයි නැගිරුවක් තමක් නැහැ සතිය කියන මාතෘකාවෙන් කියන්නේ භාවනා කියන එක පැත්තකට දාලා එතකොට මම හිතන්නේ ඔය කියන ඔය අසරණ ගතියක් නැති ප්‍රශ්නත් නැති නිසා මේ සතිය කියන පුදුම සරලකම පුදුම අහිංසක ගතිය පුදුම ඍජු ගතිය භාවනායේදී හරිම සංකීර්ණ වචනයක් ඒ නිසා මේ ලියුමම සතිය දාලා ලියන්නේ බලන්න එතකොට වැඩියෙන්ම සතියට උනන්දු වෙන්නේ සතියට ආධාර වෙන්නේ කොයි එකද කියලා. අන්න ඒ ක්‍රමයේ අරගෙන යන්න ඉස්සරහට. එහෙම නැත්නම් ඔක්කොම තියෙන ලෝකේ තියෙන ක්‍රම අරගෙන භවනා කරන්න පටන් අරගත්තොත් හැමතැනම ලිංහාරණ කෙනෙක් වගේ වෙනවා. කවදාකවත් වතුර අහුවෙන්නේ නැහැ. නිසා සතියට ගාක් උදව් වෙන දේ තමයි වැටහෙනවා නම් අන්න ඒක දිනු කරගෙන ඉදිරියට යන්න බලන්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මෙම ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී විපස්සනා භාවනාව වඩන ආකාරය සම්බන්ධවයි. මම දැනට ආනාපාන සති භාවනාව කරගෙන යනවා. දල වශයෙන් මිනිස්සු 40ක පමණ ගත වුණ පසු අති උත්සාහකින් පසු භාවනා අරමුණේ සිත තබා ගැනීමට පුළුවන්. සිතුවිලි සමග සිත ගමන් කරන්නට ඉඩ නොදෙමින් නොදෙමින් ඒ වගේම ශරීරයේ වෙන වෙනස්කම්ද ඇඟ කිරි වැටීම හා චලනයද ඊටාමත්ව පැහැදිලිව දැනෙනවා. ක්ෂණිකව ඇතිවන නිදිමත හා නාසයට දැනෙන ශරීරයේ ගඳ සුවඳ මගහරිමින් භාවනාවට භාවනාව දිගටම කරගෙන යන්නට පුළුවන්. මගේ ප්‍රශ්නය නම් ශරීරයේ ඇතිවන වෙනස්කම් తాවකාලිකයි. සමහර තැන්වල ඇතිවන ඉරිවැටීම් ඇතිවී ටික වේලාවකින් ඒ නැති වී වෙනත් තැනක හට ගන්නවා. චලනයේද මේ වගේමයි. මේ නිසා මේ වෙනස් වීම දිහා බලාගෙන ඉඳීමෙන් අනිත්‍ය මෙනෙහි කිරීමෙන් විපස්සනා භාවනාව වඩන්න පුළුවන්ද? මම මගේ භාවනාවට ආධුනිකයෙකු මම වගේ භාවනාවට ආධුනිකයෙකුට වහන්සේගේ උපදේශ ඉතාමත් අගයෙන් සලකනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මෙනෙහි කිරීම නැති වුණත් ඒ වගේ වෙනස්කම తాවකාලික භාවය තරහකින් තොරව බලන්න පුළුවන් නම් බින්දුවන දෙවි. මේ වෙනස් වීම හෝ ඒ తాවකාලික භාවයෙන් කර්මයකට ඉතිහාස කර ගන්න එපා. ඉපේතරින් ඉලක්ක එක තනුග්‍රහ කරන්න ඒකට මෙනෙහි කළත් නොකරත් භවන වේදවල බුද්ධිය චිත වේ. එහෙම නැතුව මේ తాවකාලික භාවය නැත්තම් විනාශ වීමට වෛර කරන්න ගත්තොත් අයින් කරන්න ගත්තොත් ඉතින් කවදාකවත් ඉවර කරන්න වෙන්නේ නැහැ භාවනාවේ නිසා ඒකට සාතර වෙලා යන්න මෙනේ නොකරත් භාවනා කෘත්‍ය නැත්තම් මේ මේ ධ්‍යානක වචනේ කියන විපස්සනා කෘත්‍ය සිදුවේ. කරුතර ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව ආනාපාන සතිය ආනාපාන සති භාවනාව කරන විටදී නාසය ආග හුස්ම රැල්ල සමග ස්පර්ශ වන තන වන විට එතන සිදුවන වෙනස්කම් අත්දැකීම. මේ වෙනස් වීම මොනවාදයි කියා නම් ලේබල් කරන්නට ඇතිගත් නමුත් වචන සෙවීමටගත් ප්‍රයත්නය වෙහසක් බව සතිය පවත්වා ගැනීමට සතිය පවත්වා ගැනීමට බාධාවක් බවක් දැනුනේ. මේ නිසා වෙනස් වීම නම් වෙනස් වීම ලේබල් මේ නිසා වෙනස් වීම ලේබල් නොකර අත්දැකීම පමණක් වශයෙන් දැන ගැනීම සෑහෙයිද? ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සෙල්වන් සරණ. ඔබ මේක තමයි මම කියන්න උත්සාහ කරේ සමස්තය කියලා බලන්න. එක එක තොරන්න යන්න. ඉන්සායේ තොගේ එන්න පටන් ගත්තාම වෙන් කරන්න ගියොත් ලොකු කියලා ඉන්නවනේ ඒකට ඇල්ලතු වැක්කිරෝ වගේ සම්පූර්ණ භාවනා නුඹ වෙනවා. එනිසා ඒ ඒ ඒ කොච්චේ පේන වෙලාවේ සමස්ත පේන වෙලාවේදී ඒකේ වෙනස් වෙන භාවය එකකින් එක ප්‍රතිස්ථාපන වෙන බව කම්මැලි කිරීමල තමයි භාවනාව යන්නේ කම්මැලි නොවි මේක දිහා බලනින්ද වෙන් වෙන් මතේ මෙනි කරන්න යන්නත් එපා වෙන් කරලා ගියොත් ආයතනය බහන අමු වෙනවා ප්‍රත්‍යක්ෂයක පැහැින වතුර බත්තලියකට ඇල්ලතුර එකට වගේ වෙනවා එනිසා මේ වෙලාවේදී ගොජේ පේනවා සමස්ත පේනවා එහෙම නැත්නම් සංතතිය පේනවා. ඒක දිහා හොඳට බලන්න බෑ. මොකක් අවදිමත් වෙන්න බලන්න. කම්මැලි නීරස ගතිය එන්න දෙන්නේ නැතුව අවදියෙන් ඉන්න බෑනේ. ඒක භාවනාවේ හොඳ කඩයිමක්. අවසරයි ස්වාමීනි. අද උදේ කරන ආනාපාන සති අරයක භාවනාවේදී පහත සඳහන් අත්දැකීම් ලැබෙනවා. සෙෂන් තුනේදීම එකම අත්දැකීම. විනාඩි 15කදී පමණ ආනාපාන අරමුණ වෙන පමණ ප්‍රකට විය. අනේ කර්මණු එහෙම නැවතුනි. එතනින් පසු ආනාපාන අරමුණ දැන ගැනීමට නොහැකි තරමට තුනී විය. මෙම தত্ত্বය විනාඩි 10ක් පමණ තිබෙන්නට ඇති. එතනින් පසු නැවත ආනාපාන අරමුණ ප්‍රකට විය. පළවෙනි සෙෂන් එකේදී ආනාපාන අරමුණ ඉතා තුනී තුනී වූ විට කය පුරා විහිදෙන ප්‍රශ්නයක් විනාඩි දෙකක් පමණ පැවතුණා. දෙවෙනි සෙෂන් එක ආනාපාන අරමුණ ඊතා තුනි වූ විට හදවත ගැහෙන ගතිය දිස්සුණා. ස්වාමීන් වහන්සේ මෙම මෙය භාවනාවේ දිනුවක්ද මෙතනින් එහාට කළ යුත්තේ කුමක්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි මේක දිගට සැකහැරලා දැනගන්න උණුසුම් වතුනක් වෙන මොනවා වතුනක් අර අල්ලගත්ත ආනාපාන දිගේම යන්න පුළුවන් නම් භාවනාව බාධාකින් තොරව යනවා. ඉතින් ඒලට එක එක જાති අරමුණු වෙවිලා අපේ හිත ආනාපානේ කරන්න උත්සාහ කරනවා. ඒ කරන හැම වෙලාවකම කාලේ නාස්තිමක් වෙනවා. එනිසා බලා ගන්නද ඊර බහගෙන යන වෙලාවක් වගේ නැත්නම් ඊර නගිනකොට හඳ නොපෙණියනවා වගේ මේ ගෙවීමේ පාවිච්චි ආනාපානතිය කොච්චර දුරට හිත පවත්වන්න පුළුවන්ද? එකක් අර සත් පාසලේ පොඩි ළමයින්ට බෙල් එකක් ගහලා කියනවා බෙල් එකේ සද්ද ඉවර වෙන තැන අහන්න කියලා. ඉතින් ඒකෝට හැම කෙනාම කන් දෙක කුකුල් දීගෙන එල්ල වෙලා හිටිනවා. මේ බෙල් එකේ සද්ද ඉවර වෙනවා. ඊට පස්සේ කියනවා මේ කාරණා නම් උනා තව සැරයක් ගන්න කියලා දෙවෙනි සැරේ ගහනකොට ඇටට සපෝට් එකක් යනවා බෙල් එකේ සද්ද අහන්න පුළුවන්. තුන්වෙනි සැරේ කවොත් ඊටත් වැඩි අහන්න පුළුවන්. එතකොට බිල්ලින් ඉවර වෙනවා කියලා කියන්නේ අනික් සද්දල් යටපත් වෙනවද හිත වෙන තැනකට යනවද ඇත්තටම සද්ද නැති නම් කියලා අහුවොත් හරි බොහොම පොද්දල් උත්තරයක් තියෙනවා ඒක නිසා ආනාපානසස් භාවනාවේ ගාන්ඨාරයට ගන්න සද්දයයි දෙක සමාන කරලා අටවචාන් වහන්සේ ලියලා තියෙනවා මේ ගෙවෙtti වෙන දේවල් වලට යන්න දෙන්නේ නැතුව ඒකම දිගේ පවත්න්න පුළුවන් ගතිය හරහා සතිය පුදුම තීව්‍ර භාවයකටපත් වෙනවා තමන් ගත්ත දේ මොන දේ ඇවිල්ලා බාධා වුණත් ඒක දිගේ හිතපවත් කරන ගැතිය අපිට පුළුවන් අඩු ගානේ ආනපානේ නිමාව මොකක්ද කියලා බලන්න. අනික එන හේල කුණුසුම් ගැතියට හිතවිලි වලට අස්සේ මේ ආනපාන කියන හැටි බලන්න. ඉතින් එහෙම ශක්තියක් අපේ හිතේ තියෙනවා. ඒකෙන් මේ සත්‍ය පුදු වර්ධනයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙනකොට බාහිර බාහිරින් අන්නවශ්‍ය ඕල්මන් එන බව මතක තියාගන්න. අපේක්ෂා කරන්න. හැබැයි එකටවත් වටපිට බලන්න යන්නේ නැතුව අර ඈතට යන ආශස්ත්‍රාභියා බලනවා වගේ ගීල ගීල ගීල ආශස්ත්‍ර නැති දැත්තර මාදතරක් කියන ආහාරය ඇතුළට නම් ඉතින් පහුවෙන්ද හෙඩ්ලයින් වල තියෙන්නේ ආසෙන්තර කහද නැතිලා මිනිස්සු 32 දෙනෙක් එක කියලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි ඉති කියන ආසෙන්තර නැතුනොත්. අන්නේ වගේ මේ කිසිම දෙයක නැතිවීමක් කවදාකවත් අපි දැකලා නැහැ. දැක්ක ධානයකට අපි ඉන්න තරහයි. අන්නේම කරාරිද දෙන්නේ නැතුව ගත් එක දිගියෙන් පවත්වන්න බෑ. ඒකට බුදුන් මේ තීව්‍ර භාවයකට දෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රයත්නක් මේ තියෙන්නේ. ඒක තවදුරටත් උනන්දු කරගෙන පිළිසත් මම මේ කතා කරන්නේ. එක එක හොල්මන් එනවා ඒ වෙලාවේ කිසි දෙයක් නැතුව ගත්ත ආනාපාන දිගියෙන් පවත්වන්න යන්නේ. ඒක තමයි කමඨාංශුද්ධ කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනට සහභාගී වීමට කලින් ඊටාම කාර්ය බහුල අවිවේක ජීවිතයක් නිසා කායික සහ මානසික ආතති තිබුණි. එබැවින් මුල භාවනා වාරවල ඒ බව පැහැදිලි වුණි. විශේෂයෙන්ම පරයක් භාවනාවේදී ආස්වාද ප්‍රාස්වාස 10ක් බැලීමට ප්‍රථම සිත සිතුවිලි වලින් අරමුණෙන් බැහැර යයි. මේ සිතුවිලි තොරතෝංචයක් නැති බැවින් ඒවා රාගයක් ද ව්‍යාපාදයක් ඇයි කිව නොහැක. බොහෝ විට විසුරුණු සිතක් ඕ භාවාංග සිතක් යැයි හැඟේ. ඊයේ ප්‍රශ්නෝත්තර වලට පසුව පරියන්කයේදී ඊටම ආයාසයෙන් සිත මූල කර්මස්ථානයටගෙන ආස්වාද ප්‍රස්වාස කරන්නට යෙදිනි. මෙසේ නැවත නැවත කරන විට පැයකට පමණ අධික කාලයකට පසු මූල කර්මස්ථානයට ගෙන ඒමට හා එහි පවත්වා ගැනීමට හැකි විය. එවිට ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස් ස්වરૂපය රළු බව, දිග කොට බව සහ කවාකාරව දෝලණය වන බව නිරීක්ෂණය කළෙමු. සක්මන් භාවනාවේදීද වම් පාස සහ දකුණු වම් පාය සහ දකුණු පාය පියවර වෙන්වෙන්ව හඳුනා ගැනීමට සහ පොළවට ඇතිවන පීඩනයේ වෙනස්කම්ද දැනුනි. එම වේලාවේද ඊතා ඒකාකාර බවක් දැනුනි. එවිට සිත බාහිර අරමුණු වෙත ප්‍රවිෂ්ඨ වන බව දැනුනි. ඔබගේ උපදෙස් නිසා එසේ ඒකාකාරී වූද දෙකටම සක්මන් කළෙමි. ඔබ ඊයේ දේශනා කළ පරිදි ක්‍රියා කරන්නේ දුව නොවි නිරීක්ෂකයෙක් වීමට උපදෙස් දෙන්න. වීමට උපදෙස් දෙන්නේ නම් ආවීම උපදෙස් දෙන්නේ නම් මැනවි. ඔබට চিරාත් කාලයක් සාසනික සේවාවේ නිරතවි ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය සහ කායික සුවය ලැබේවායි පතමි. උපදේශ කවුරුත් දෙන්නොත් ඉතින් ගත්තාම අපි ඉතින් උපදේශ කවුරුත් කියන්නේ මොනවක් කරන්න යන්න එපා කිරුවොත් හැම දෙයක්ම අකුසලයක්. වෙන හැමදේම අඩුපාඩු කුසල අකුසල නැහැ. මොනවත් කරන්න බෑ සුභමයිද කියලා කියන්නේ දෙමළේ. just be කියලා කියන ඉංග්‍රීසියෙන්. නිකන් හිටපන් කියලා කියන ඉතින් ඔය කියනකොට බයිනෝයි කියලා කියනවා. ඉතින් අපි ඉල්ලගෙන කරන පරිප්පුවක් මේ ජීවිතේ කියන්නේ. ඇදගෙන නාන නෑමක් මේ ජීවිතේ කියලා කියන්නේ. මෙච්චර ලස්සනට නිකන් ඉන්නකොට ජොලිය ඉන්න පුළුවන් කම තියෙද්දි. මොකද කරන්නේ? තම තමන්ගේ තකතිරුකම් මට්ටමට බෙදාගන්න. තකතිරුකම් මට්ටමට ගැඹුරින් වතුර ඇදලා අරගෙන නාන. නිකන් හිටපන් කියලා කියන එක අපස්. Sindhiratne, Venerable Bhante, sitting meditation. I sat down with my legs crossed comfortably. Then, with my eyes closed, I observed my posture. Soon I was able to see the rising and falling of my abdomen, or my chest, or breathing in and out through the nostrils. I had few thoughts arising, but I was able to notice them and let go. Then starting from my hands, then, uh, then the lower body stiffened and felt as if it is a heavy rock placed on my body. I did not try to move. I, con- uh, I continued to observe my breath or the primary object. After a while, I changed my posture because the legs were turning numb. Sometimes I could see uh, subtle changes in my breath as you mentioned reductionism. And other times I observed my body movements due to air as a whole system approach, as a whole system approach towards the end, end of 45 uh, minutes of uh, sitting meditation, my mind started wandering. However, I am unsure whether I was really mindfully observing the wandering thoughts or was lost in them with the completion of that session, I tried to remember what happened to what happened to verify verify, but cannot seem to remember. It appears as a blurred cloud, as if I was lost in somewhere I don't know. Bhante, please advise on my sitting meditation. Everyone with metta. So whenever you feel lost, whenever you feel no boundaries, whenever you feel no interest, just be aware whether I am living or not, whether I am sleeping or not, whether I am unconscious or conscious. So whatever the lost situation, there is a video, there is a signal to say I am not dead, I am not sleeping, I am not unconscious, so be aware of that. Then even if you're getting lost in the other things, these things indicates that you are you can come back home at any time. So therefore when your meditation is good, when your meditation is bad, when your meditation is concentrated, when your, meditation, your mind is scattered, wherever it may be, I am not dead, I am not sleeping, I am not unconscious. It's a very good uh, benchmark or pivotal point or reference point. So keep it as your at-home situation. Whenever problem happen, be at home. Then you can, next moment, you can start meditation as a beginner. It's a recharging thing. Venerable Bhante, during daily activities like washing face, brushing and uh, washing face, brushing, and especially walking. I label them as washing my face, brushing, or walking. Right and left, or uh, uh if walking right and left. I do, I do this to stop if any thoughts are to appear and sort of forcing myself to be mindful. I do this to stop if any thoughts are to appear and sort of uh, forcing myself to be mindful. I also do this to stop my endless inner chatter. But now during this retreat period, I feel like I am labeling my activities without properly noticing its natural behavior or the sensations. I feel like I am stuck in this state where I stop or suppress my wandering thoughts by labeling the activity, but not properly observing what is actually occurring. Please advise where I am doing, whether uh, where I am doing right and wrong to know uh, or how I can be mindful without really labeling. Much merits Bhante Metta, with Metta. So at the beginning you may do label and once the mind become tamed and mindfulness is installed, then you can do it the same thing without labeling. There only you can be attentive to the feelings and the nature of the object. So at the beginning you just label it is a mechanical thing, it is artificial thing. But when and where necessary you can do it without labeling, that's effortlessly things are happening. then only you can be aware of it, you can feel it. So understand these two as two episodes in the development and uh, do first labeling and expect uh, feelings and other things as a result of labeling. That is the way it is uh, unfolding. තෙරුවන් සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ විනාඩි 30ක් පමණ යන විට ඔටෝ පයිලට් මෝඩ් එකට වැටුණා. සක්මන වේගවත් වන බව දැක්කා. ටිකින් ටික ගමන් විලාසයත් වෙනස් වෙලා. එහෙට මෙහෙට විසිවෙවි හොඳටම මෙරිවුණු කෙනෙක් වගේ ඇවිදින බව දැක්කා. අනෙක් අයට පෙනේ කියලා ලැජ්ජාවක් ඇති වුණා. ඒ සමගම ඒ ගැන මාන්නයකුත් ඇති වුණා. ලැජ්ජාව වශයෙන් ඉස්සෙල්ලා ඉදිරිපත් වුණේ මාන්නයම තමයි කියලා සිතුණා. මේ සිතුවිලි ඔස්සේ තවදුරටත් විශ්ලේෂණය කරන්නේ නැතුව මම නැවත සක්මණ දිහා බලාගෙන සිටියා. සතිය එක අරමුණකට කේන්ද්‍රගත වෙලා නෙමෙයි ඇතිරිලා පවතින ස්වභාවයක් දැනුණා. අවට සද්ද ඇසුණත් රූප ඡායා මාත්‍ර වශයෙන් පෙනුණත් සිතුවිලි ආවත් මේ සියල්ලම අතරින් කකුල පොළවට ස්පර්ශ වන මොහොත මොහොතක් දැනුණා. සක්මන වේගවත්ව සිදු වුණත් අඩිය ඔසවා නැවත බිම තබන කාලය තුල ගොඩක් දේවල් නොටිස් කරන්න පුළුවන් බව දැක්කා. ශබ්ද සිතුවිලි වේදනා මොහොමන් ආදී දේවල් ඒක මට පැහැදිලි කරන්න පුළුවන් එකම විදිය වේගයෙන් යන කාර් එකක් දිහා ඒ වෙලාවෙම ස්ලෝ මෝෂන් කැමරා එකකින් බලාගෙන ඉන්නවා වගේ කියලයි. මේ යම්කිසි දෝෂයක් හෝ භාවනාව ඉදිරියට කරගෙන යාමට අවවාදයක් වේනම් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ තමන් ගැනම තමන් බලන්න පටන් ගත්තාම මේ වගේ විවිධ පැතිකඩ පේනවා. දෝපෙච්චාම එහෙම වැරෙනව කාදා ලැජ්ජෙන්නේ නැහැ. නම්බුවකෙන්නේ නැහැ. ඒක දෝපෙච්චාන්ගේ ලාභය. මේක මේ දෝප නැතුව වෙනකොට ලැජ්ජාවයි නම්බෝ යනපන ටිකක් කරන ගණන් ගන්න ඒවා. මේක හරියට තමන් දිහාම කණ්ණාඩියකින් බලා ඉන්නවා. ඒ නැත්නම් ටීවී කැමරාවක බලලා ආයේ ඇක්ෂන් රීප්ලේ දාලා බලනකොට පේන්න පටන් ගන්න මොන රඟපෑමක්ද තියෙන්නේ. ඒක නිසා ඒ කැමරාව ඒ කණ්ණාඩිය කවදාකවත් තොරතුරු තෝරන්නේ. ඒ විදිහටම දාන්න. මෙන්න මේ තේදි මේකේ තොරතුරු තොරතුරු ගත කිරීමට choices awareness කියලා කියනවා. මේක සතියේ සුවිශේෂී ලක්ෂණයක්. මිනිහෙක් දැක්කොත් ඒ මනුස්සයා එන තොරතුරු ඔක්කොම තෝරනවා. මගේ මන අපිට මේ ආකාරයේ තියෙන ආකාරයට. කැමරාව හෝ කණ්ණාඩිය කවදාකවත් කරන්නේ ඒ නිසා සතිය ඒ choice එක යනසක දාවම Taman දිහාම දැක ගන්න පුළුවන් මේකින් යනකොට කොහොමද මීට යනකොට කොහොමද මෙනේ කරමින් යනකොට කොහොමද gediy පිටින් ඇවිදිනකොට කොහොමද ඒ අතර පුදුමාකාර වෙනස්කම් තියෙනවා ඒ වෙනස්කම් ඒක මොකක් හරි ඇක්ෂනයක් කරගෙන මොනවා හරි එකක් කරන හොඳට ලියලා තියාගන්න එතකොට තීරණ පටන් අර ගන්නවා මේකේ නිගියේ නේවාසිකයම නෙවෙයි විධායකයම නෙවෙයි වේදකයම නෙවෙයි අයිතිකාරයම නෙවෙයි මෙතන මොකක්ද වෙන්නේ මට කිසිම විධානයකට අහන්න නැති මම නෙවෙයි මේක විඳින කෙනා මම නෙවෙයි මේ නේවාසිකයක් නම අයිතිකාරයක් නම මේ ඕල්මන් ගියා ඉතින් ඒක නිසා කතාවද බඳිනවා කියලා කියන තව ඕල්මන් ගියා ගත්තා ගත්තට පස්සේ ඕවඩක් අත් වෙදේ කියලා වෙන්නේ කලබෙන්නේම නැහැ. මම දන්නේ උනට අපේ අම්මයි අප්පච්චි ශුද්ධුලි ඉන්නේ හැබැයි. මම දැන කොහොමද කියලා ඒ කතාව මට තේරෙන්නේ නැහැ. මට දෙන්නම ස්වභාවයෙන් හොඳ මිනිස්සු ඉඳලි. බැඳිද නිසා නෙමෙයි හිටියා. අනිත් වල වලදී මේ Taman එකවත් හරියට දන්නේ නැතුව මේක මේ තරම් හොල්මන් මේක ඇතුලේ තියෙද්දි අපි තව කෙනෙක්ගේ මානසිකත්වයක් ගැන විනිශ්චය කරන්න කොහොමද? තව කෙනෙක්ගේ සදාචාරයක් ගැන විනිශ්චය කරන්න කොහොමද? මගේ ඊගා චිත්තක්ෂණේ සදාචාරය කොහොම වේද කියලා කියන්නේ. ඉතින් ඒක මේ මොරලිටික බස්සන්ඩ කරන කතාවක් නෙවෙයි. භාවනාදී මේකට ලෑස්තිලා යන්න. අපි අන්ධහැර බහ ගන්න විදියක් නැහැ. මේ කතා කරපු කීගවෘති පුරුදු වෙන්න. ඒකට ලෑස්ති වෙලා ඉන්නේ මනුස්සයට හරි නිහතමානීකමක් උඩට එනවා. අහිංසක ගතියක් එනවා. අනේ මේ ලෝකේ ඉන්න හරියක් ඔක්කොම මිනිස්සු හොඳයි. එක එක්කත් නරක නැහැ. එක එක්කත් නරක නැහැ. නමුත් මේ කටේ දෙක තේරෙන්නේ නැති නිසා ඒ හොඳ නරක වලට මම කියාගන්න කියලා ප්‍රශ්නයක් ඇති. මේකටත් මම කියන්න එපා. මේක හොඳට නිරීක්ෂණය කරන්න පරතෝ සංකල්පයෙන් අනිත් කෙනෙක් බලන්නවා වගේ. එතකොට වෙනම ටෙලිඩ්‍රාමා බලන්න ඕන කමක් නැහැ ජීවිතේ. වෙනම චිත්‍රපටි බලන්න, නවකතා බලන්න ඕන කමක් නැහැ. Taman දිහා බලනකොට මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතේ. වෙනයි ගාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින දවල් දාණය ගන්න අවස්ථාවේදී මෙම ආහාරය දැන් ඊතා අලංකාරව වර්ණවත්ව ප්‍රියජනක ලෙස තිබුණා. තව ටික වේලාවකින් කටට දමා සැපූ පසු ඒ ප්‍රියජනක බව නැති වී ආකර්ශනීය බව නැති වී අප්‍රසන්න දෙයක් බවට පත්වන බව සිහි කළෙමි. ඒ අවස්ථා දෙකේදීම ආහාරයේ ඇති සතර මහා ධාතුව ඒ ආකාරයටම තිබුණද වෙනස් වී ඇත්තේ සැකැස්ම පමණක් බව වැටහුණි. එකම සංඝටක ටිකක් එක් ආකාරයකට සකස් කළ විට රස තෘෂ්ණාව ඇති කර සිත අලවන දෙයක් බවට එම ආකාරයේ වෙනස් වූ පසු වෙනත් නමකින් යුතු අප්‍රිය ජනක දෙයක් වන්නේ යයි ඇයි දැයි සිතුවෙමි. ඒ අවස්ථා දෙකේදී ඇත්තේ වෙනස් නම් දෙකක් නිසා ඒවාට වෙනස් වටිනාකමක් දී තිබීම නිසා මෙසේ වන බව තේරුනි. කෑමවලට නම් මේ මේ ගුණාංග තිබිය යුතුයි. එසේ තිබීම කෑම සතු අයිතිවාසිකම. හා හබපු කෑම නම් ඊට වඩා ප්‍රතිවිරුද්ධ ගුණාංග තිබිය යුතුයි. ඒක හබපු කෑම වල ඇට්‍රිබියුට් එකක්. එස අපිට ඇති කරගත් රාමුවක් නිසා එකම මූලද්‍රව්‍ය වලින් වෙනස් විදීමක් ඇතිවන බව සිදුවෙමි. ඒක හරියට එකම බිල්ඩින් බ්ලොක්ස් බ්ලොක් එක විදියකට තිබුණාම සතුටක ඒවාම වෙනත් විදියකට තිබුණාම අප්‍රියාවකුත් දැනෙනවා වගේ. ඒත් එකම මහා සංවේගයක් ඇති වී ඇඬෙන්නට විය. කෑම කෙරෙහි අප්‍රියාවක් ඇති නොවිනි. සැප හා දුක යන දෙකට එකම දෙයකින් සැප හා දුක යන දෙකම එකම දෙයකින් ඇතිවන වෙනස් ප්‍රාමු අරහා බැලීම නිසා වන දෙයක් ලෙස සිදුවේ. මා සිතූ ආකාරයේ වැරැද්දක් ඇතොත් පහදා දී නිවැරදි කරනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. කොයි කොයි දිහා බැලුවත් ඒ වගේ විග්‍රහ කරන්න පුළුවන්. බුදුජානනාංශයේ ආහාර ප්‍රතිවික්ෂාදී කියන්නේ අජ කුච්චනිය වූ කිලිකුලක් නොවෙන්නා වූ මේ ආහාරේ ඉමං පෝතිකාය පත්වා අතිවිජි කුච්චනියන් ජාය. මගේ අත කල්ලපු ගමන් ඉදුල් වෙනවා. කට දාගත්ත ගමන් බලුවමනයක් වෙනවා. ඒ නිසා මේ ශරීරයට ගෑවිච්ච ගමන් මේ සිවුර නරක් වෙනවා, ආහාරේ නරක් වෙනවා, gedarata නරක් වෙනවා, බේත් නරක් කැවිච්ච ගමන් ඉදුර වෙනවා. ඉතින් ඒ වගේ ශරීරයක් තමයි අපි මේ මම මාගේ කියලා නරත කරගෙන යන නිසා කොයි එකක් පිළිබඳව බලන් ගියත් ඒකේ රචනය, ඒකේ ප්‍රවෘත්තිය, ඒකේ පැවැත්ම දිහා බලනකොට හොඳයි නරකයි, කැපයි දුකයි හැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. හොඳනක් කියලා දෙකට දාලා තිබ්බට දුකයි සපයි කියලා දෙකක් තිබුණාට හැමදාම දුකයි. මේක වෙයි විවිධ ආකාරනේ නම් වල දාගෙන හිටියද හැබැයි ඔබ දායකයට දැනෙන්න කියන්න එපා. ඒක දායකයට අක්සෙප්ට් කරන්න. ඒලාගේ දානේ ආනිසස්ස කියලා කියලා දානේ දුන්නා මේ මේ දේවල් ලැබෙනවා ආයුෂ වර්ණ සැප බල කියලා කියන කාවට පස්සේ තමයි තේරෙන්නේ පොඩ්ඩක් කටේ දාගත්තට පස්සේ වෙච්ච දේ උඟක් වෙලාවට වෙලා තියෙනවා කටේ දෙන්නට පස්සේ පේන්නේ ඒක හරි වාසිය සිහිලා තියෙනවා වමනී කළොත් ඇර. ඒ නිසා කනකොට මේ මේ බක්පිද අපේ පෙන්වන්න එපා කාටවත්. ඒක අනිත් පරිසරෙත් එපා. මේ කියලා දෙන එපායිලා නැහැ කියලා. මේ හතරකම ධාතුන් කෙරෙහිම සරුවචන්සේ සඳහන් කරලා තියෙන එක එකක් වෙන් කරලා තියෙන ප්‍රත්‍යක්ෂ වාක්‍ය හතරෙම. ඉමා පෝතිකායන් පත්ව අත්වේදී කුච්චනියය ජායති. මේ මගේ කයට ගෑවිච්ච ගම මේ සියල්ලම පිළිකුල් ස්වභාවයටපත්. ඒ විදිහට බලනකොට මොන තරම් අපි මේ හතර මහ ධාතුන්ගේ දවසේ සේ මහන්සියද ආහාර ටික හොයන්න ඇඳුම් හොයන්න ගියක් හොයාගන්න මේත් පිළිකරන ඉතින් ඒ ඔක්කොටම වෙන්නේ ওই ටික තමයි ඉතින් හම්බ කරනකම් පුදුමාකාර ආසාවක් තියෙනවා හම්බ කරලා පාවිච්චි කරපු ගමන් ගායි ඒක නිසා රලක් නම් රලක බිඳුර රල රල බිඳුරෙන් අමාරයි ඉරක නැගුණ ඉර නැගුමින් සමානයි. මලක විභවම වල විපරමින් සමානයි. ඒ වුණාට පස්සේ ඒක සම්පූර්ණ වෙනසයක්. ඉතින් ඒක දකින්න නැතුව තමයි අපි මෙතෙක් කල ජීවිතේ ගත කර තියෙන සාලක ස්වාමීන් වහන්සේ කියනවා අතරමා ධාතු මේ තරම් ඉස්සුගලන්ට චිත්තක්ෂණයක් නොතබා පෙරලියක් වෙන්නදී අපි හතරමා ධාතුන් නැද නිට්ටය කියවක් ඇති කර ගන්නවා කියන එක ආශ්චර්යවත් දෙයක්. අන්තර්මා ධාතුන් නිට්ටරම පෙරේ. එක චිත්තක්ෂණයක් ඉඳනතුව. ඒති ඉදිතක් මේ අන්තර්මා ධාතුන් පිළිබඳව නිත්‍ය සංඥාවෙන් පුදුමාකාර සතුටක් හදනවා. ඉතින් ඒ මනුෂ්‍ය කරන පුතජනය කියලා කියන්නේ. ඒ තේරුම් ගත්තා පස්සේ හතරතු නාදනව නෙවෙයි. ඒතර පොඩි ළමයි ටිකක් ගිහිල්ලා වැලි මාලිගාවක් හදනවා වගේ කුමර කුමරිකාවන්ගේ වාල්පා ක්‍රීඩාවක් වෙනවා. ඉතින් මාලිගාව වැල්ලෙන් තමයි හදලා තියෙන්නේ. ටික සෙල්ලමක් විතරයි. ඕක කැඩුනා කියලා ඕ නිර්මාණ ශිල්පයක් ආවේ කියලා සතුටු වෙන දෙයක් නැහැ. අන්න ඒ වගේ දැක්කට පස්සේ මේ කාම ලෝකෙට කෙවෙන කෙවිල්ල. මේ කාම ලෝකෙට බැඳලා තියෙන බැඳිච්ච ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒක ප්‍රතිත්‍ය කියන්නේ බැරි තරම් අද සමාජයේ වල්මත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක තමන්ගේ පැත්තට දාගන්න නැත්නම් පුද්ගලිකව තියාගෙන මේක දිගට කරගෙන යන්න ඔක එන්න පටන් ගත්තට පස්සේ හැම අනිකුත් සියලු ධාතුන් කෙරේ එන්න පටන් ගන්නවා. ඒක රෝගයක්වත් හීනමානයක්වත් නෙවෙයි. ඒ නිසා ඒක උනන්දු කරවන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනයක අපේ වේදනාවක් හා පසුබිම් සංගීතය ගැන වාතාවක් ඉදිරිපත් කළ යෝගියා වෙමි. ප්‍රාතිහාර්ය ප්‍රාත්‍යාරයක් මෙන් ඔබ වහන්සේගේ උපදෙස් ලැබුණු පසු සිතුවිලි හා ගීතය පරයන්ක භාවනාව මැදදී එන වාර ගණන සැලකිය යුතු තරම් අඩු විය. නමුත් අද නැවතත් ගීතය ඇසෙන්නට විය. නමුත් ඊට අවධානය යොමු නොකර ප්‍රකට අරමුණ කෙරෙහිම සතිය යදවුවේ. එක් අවස්ථාවකදී පිම්වීම හැකිලිම නිවූ පසු දකුණු පැත්තේ දත් පදවන ආකාරය දුටුවි. ඒ අවස්ථාවේදී සිත හේතු තුනක් දක්වමින් කියා සිටියේ එම තදවීම නතර කළ යුතු බවයි. නමුත් ඒ දෙස දිගටම බලා සිටියෙමි. ඒ තද කිරීම භාවනා නොකරන වේලාවකදී කිරීමට මහත් ආසා ආයාසයක් ඇති යුතු තරම් එකකි. ඒ අතර තද කිරීමේ තද කිරීම ක්‍රමයෙන් වම් පැත්තට මාරු විය. මේ වෙලාවේදී පිම්බීම හැකිලිමද සිවුම් ලෙස නිරීක්ෂණය විය. ටිකකින් දත් අද කිරීම හා පිම්බීම හැකිලිම ස්වාධීන පද්ධති දෙකක් ලෙස එකම වේලාවේ පෙනුනි. එවිට බඩේ සංවේදනාවක්ද පැමිණ ක්‍රමයෙන් පිම්බීම හැකිලිම පමණක් ඉදිරියේ. ඉන්පසු විනාඩියකින් පමණ කය ඉදිරියට හා පස්සට ක්‍රමයෙන් දෝලණය වන්නට පටන් ගත්තේ. ඒ දෝලණය ඒ දෝලණය උරහිස් වලින් ඇඳුම් ඇතිලීමක් ඇඳුම් ඇතිලීමක් තරමට දැනෙන්නට විය. විනාඩි දෙක තුනකින් එය නැවතී ගියේය. මාගේ භාවනාවේ වැරදි ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. පරමාර්ථ වශයෙන් කියන්නේ තියෙන එකම ශක්තියයි කියන්නේ. ඒ ශක්තිය ඕන රූපයක් විදිහට බලන්න පුළුවන්, සද්දයක් විදිහට අහන්න පුළුවන්, ගඳක් විදිහට ගන්න පුළුවන්, රසක් විදිහට ගන්න පුළුවන්, පහසක් විදිහට ගන්න පුළුවන්, හිතවිලක් විදිහට ගන්න පුළුවන්. ඒ ශක්තියට ඒ වෙලාවේ නම දෙන්නේ මගේ චරිත ලක්ෂණය හැටියට. ඒක මේ ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා Schrodinger energy waves will collapse into matter whenever consciousness interactive. නැත්නම් මේ ශක්ති වගේක් තියෙන ජීව ශක්තිය ප්‍රති එක එක නම් වෙනවා. ඒක රූපයක් කියලා බැලුවොත් වර්ණ සටහන බාටපත් වෙනවා. ශබ්දයක් කියලා අහුවොත් පසුවින් සංකීර්ණ බාටපත් වෙනවා. එහෙම නැත්නම් ගඟක් කියලා බැලුවොත් ගඟක් තියෙනවා. රසක් බැලුවොත් රසකුත් තියෙනවා. පහසකුත් තියෙනවා. පිටිවිලකුත් තියෙනවා. ඉතින් මේ පහ කැඩලා ගියාට පස්සේ කතන්දර පහක් හැදෙනවා. මුලට බැලුවොත් මේ එක තැනින් තමයි ඔක්කොම අදුවේ. ඉතින් ඒක හරි බෝරින්. ඔක්කොම ඉන්නේ එක තැනින් ඒකෙන් කතන්දර හැදුනට පස්සේ කතන්දර යනවා දිගට මේක රූපයක් මේක සබ්ජෙක්ට් මේක ගන්ධයක් නමුත් ඔක්කොම ඉන්නේ එකම තැනකින් ඔක්කොම එකම ශක්තියක් තියෙනවා ඒක ශක්තියට කියාගත්තේ කෙලෙස් හරිම අඩුයි ඒක ප්‍රයිමෝඩියල් ෆෝම් එකක් තියෙන එතන ඒක නිකන් ඔරිජිනල් සෝස් එක හරිම පිටු හරිම කම් හරිම නීරසයි අච්චර කතන්දර නෑ වල්පල් හැදි නෑ බයිලා නෑ කම්පප්පලාක නෑ ඉතින් ඒක බුදුජානක අපිට කියන කුලතර ගන්න කියලා සෝස් එක ගියාට පස්සේ සංසාරේ පාවිච්චි. මේ කියන අපි රස විඳින දේවල් හේතම හේකින් හදාගත්ත හීනයක් අර මූලික සෝස් එකෙන් එහෙම නැත්නම් ඇටිකුලියක් අතර දුන්නට පස්සේ මැට්ට තියාගෙන බෑ. අපි ඒක කලයක් කරගන්න. පාරක් කරගන්න. ඉතින් හදලි වල කියන මගේ පහ, මගේ කලි. මගේ දෙකේ මගේ නිර්මාණශීලී පෙන්නවා. කැඩුනට පස්සේ එයා සමාන දුකක්. මන්ට ඔයකින් මැට්ටේ මොකක්වත් නැහැ. මම්මියක් නැහැ කැඩෙන්නෙත් නැහැ. අපි හිතනවා ඒක නිකන් මැටි වැඩක් කියලා. නිකන් මැට්ට තියාගෙන ඉන්නේ. අපි හිතන නිර්මාණ ශිල්පයේ තියෙන ගුරුලීත්වයක් ඇරුවා. පහනක් ඇරුවා. කලයක් ඇරුවා. ඇත්ත තමයි. හැබැයි නිර්මාණ ශිල්පයේ සමා සමානම කැඩීමේ දුකක් එනවා. ඒ නිසා දුයන් කියන සංස්කාරිකව ඒ මූල ශක්තිය දෙන්නේ කියලා. ඒක ප්‍රබහසරයි. අපත්‍රාම් නිරම්භිකවේ චිත්ත. හැම කෙනාම හිත කිසිම ක්‍රියාවක් නොවන රාජ්‍ය ප්‍රබහසරයි. ඒක හර ආගන්තුක උපක්‍රේෂයක් පත්තරට පත්තර කතන්දරය හැදෙන්නේ. ඉතින් ඔක්කොම දිහා බලනකොට පදින සංවේදී සහතක් තියෙනවා, වේදනක් තියෙනවා, මූල කර්මත්තයන් ඔක්කොම තියෙනවා. කොජේට බලනකොට බුදු ශක්තියක් විතරයි ඒ ශක්තිය දෙන නම මගේ මගේ හැදියාවම තමයි සිද්ධෙන්නේ. මම හැදෙන්නේ වෙස්ට් එකේ නම් වෙන නමක් දෙනවා. ඊස්ට් එකේ නම් වෙන නමක් දෙනවා. එක එක හැටියට දෙන කීතල වෙන අනිත් එක කරත් ඒක ගත්තේ නැතුව තේ නම තුන් නැත්නම් ඉතින් නඩු කරනවා. මේ මූල ශක්තිය තියාගෙන ඉන්න බැරි තරම් තියෙන කඩප්පුලි ගතිය තමයි කෙලස් කියන්නේ. මේකේ ප්‍රභාස්වර මූල ශක්තිය තියාගෙන ඉන්න බැරිකම කෙලෙසයක්. අපි එකට අත දාලා ඒක අවුල් කරනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඊට පස්සේ කනවා කනවා කනවා කනවා කියලා ගන්නවා. කරවමන ඉන්නේ ඉන්නේ ඔක සෙටල් ඩවුන් වෙලා ස්පෙસિෆිකේට් වෙලා. මූල ශක්තියත් ඒ ඕන දැක්ීමේ හැකියාව. ඒකට කියනවා ප්‍රභවය කියලා. පොටෙන්ෂල් කියලා කියනවා. possibility possibility potential ලක්ෂණ අපි ඔක්කොම සමානයි. යමක් හදපු ගමන ඒකේ මම යමක් වෙනවා නිර්මාණශීලීත්වය මත ගැනීමෙන් තුක්ක් වෙනවා. ඉතින් ඒසව නටන්න නැරිට ඕන කෙනෙකුට. කවදා හෝ මේ මූල ශක්තිය අඳුරගත්ත දවසේ මමයි බුදු ආමතුල සමානයි. કોઈ වෙලාවක විත මොනම දෙයක් නොකර වර්තමාන මොහොතට ඔන්න බුදු හිතේ වගේ කියලා හිතාගන්න. ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා කිසි දෙයක් කරන්න. ඒක තමයි පොටෙන්ෂල් එක තමයි මේක මේ පොටෙන්ෂල් එනර්ජි කයිනටික් එක නෙවෙයි. ඔය කයිනටික් එනර්ජි එක තමයි මේ දේවල් හදලා නිර්මාණ කරගෙන අවුල් කරගන්න නිසා මේ මූල ශක්තියට ඒක පුළුවන් නම් මූල ශක්තිය දෙන්නේ කරන්න තියෙන්නේ මොකක්ද කියලා තියෙන මොකුත් නොකර හිටපන්. නිකන් හිටපන් කියන එක තමයි කියන්නේ. ඒක තමයි බැලේ. එමෙ නිකන් ඉඳ බැරිව කුයි කුයි ගන්න ගැතියක් තියෙන අන්න එක තමයි කෙලස් කියන්නේ. තියෙන දේ තියෙන විදිහට ඉඳ දෙනස කුයි කුයි ගන්න කිසි කැවෙන්නේ. ඒත් ගාගෙන කක්ක කරගෙන ඉතී කියනවා ආකෙන් ඇරෙද්ද දැස දාගෙන කනවා කනවා කනවා කියලා. ඒ මූල ශක්තිය එමනේ හරි අහිංසකයි. ඒක හරිම ප්‍රභාවයක්. ඒක හරිම පොටෙන්ෂල් එකක්. ඉතින් යන්නවත් බෑකට මොකද අපේ මේ කෙරුවවල් පෙන්නන කරනවා. කෙරුවෝ කියලා කියන්නේ කරලා පින්නට හදාගත්තා. ඉතින් ඒ නිසා ඔය කොයි නමින් කිව්වත් එකම දේ තමයි කිව්වේ. ඒ කෙනා එල්ලෙන නම එයාගේ මූඩ් එක හැටියට වෙනස් වෙනවා. ඒ නිසා නම් කරන්නේ නැතුව ඉන්න බලන්න. ගොජේ දිහා බලන්න, සමස්තය දිහා බලන්න නම් කරන්නේ නැතුව. ඊ නලිය නලිය ඉන්නවා ඒක. නෑ. පෙර දාන රහකලයක් වගේ. ජීවිතය බලන්න බැරිකම තමයි අපිට තියෙන කෙලෙස්. ඒක තමයි අපිට තපස සැය කියලා කියන්නේ ඒකයි. කවදා හෝ ඒක දිහා බලන්න පටන් ගත්තොත් වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒක අර මයින්ඩ් ජායක වගේ සෙටල් වෙන එක විතරමයි වෙන්නේ. ඒ නිසා තවදුරටත් ඔබ තියා දැක්කට නොදැක්ක හරි ඇත්තක් තියෙනමුත් පොට්ටේක් වගේ දිහා බලන ඉන්න කියලා කියන්නේ. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෙය මගේ පළමු නේවාසික වැඩමුළුවයි. නෝබල් සයිලන්ස් එකේ වටිනාකම තදින්ම අවබෝධ කරගෙන සිටිමි. මෙම අත්දැකීම ලබා දීම පිළිබඳව ඔබ වහන්සේ ඇතුළු සංවිධායක කමිටුවට මෙම නිහඬියාව රැකීමට පූර්ණ සහයෝගය දෙන සියලුම යෝගාචරින්ටත් පින් අනුමෝදන් කරමි. සක්මන් භාවනාව මම වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. ඊටාම සුළු වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව පාදයේ ස්පර්ශයට හිත එකඟ වුනි. මෙලෙස විනාඩි 20ක් පමණ සක්මන කරගෙන ගිය අතර සිතවිලි ඇති වී නැති වී ගිය සති අද්දුරු වෙමි. ටික වේලාවකින් තද නිදිමත ගතියක් දැනෙන්නට විය. පෙර දින කමඨහන් සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසූ මෙය කෙලෙස් අඩුවීමේ ප්‍රතිඵලයක් බව මතකයට නැගුණි. එම මතකයෙන් හටගත් සිහින් සතුටකින් යුතුව සක්මන දිගටම කරගෙන ගියෙමි. නිදිමත ගතිය ඉතා වැඩි වී සක්මන් කිරීමට අපහසු ගතිය වැඩි විය. පසුව සක්මණේ වේගය වැඩි කළෙමි. මද වේලාවකින් මෙම ස්වභාවය සම්පූර්ණයෙන්ම පහව ගොස් ප්‍රීතියක් ඇතිවිය. කය තුල වූයේ උදෑසන අවදි වූවා වැනි ප්‍රබෝධමත් ගතිය. සතුටෙන් විරායාසයෙන්ම සිදුවන සක්මන දෙස බලා සිටියෙමි. පරයන්ක භාවනාව. මම ආස්වාස ප්‍රාස්වාස නිරීක්ෂණය කරමින් පරයන්කේ ආරම්භ කළෙමි. ඉතා සුළු වේලාවකදී ආනාපානයේ සිහින්ම කය නොතේරෙන සැහැල්ලුවක් සැහැල්ලුවක් අද්දුපුවේ. මොහොතකින් වචනයට නැගීමට අපහසු නමුත් ඊටාම සජීවී ස්වභාවයක විනාඩි 30ක් පමණ වේලා සිටියෙමි. එම ස්වභාවය මට කුරුකුරුතු කම නමුත් කුරුකුරුතු නමුත් මෙතරම් සජීවී බවක් මීට පෙර අත්දැක නැත්තේ. ටික වේලාවකට පසු මීට පෙර දැක නැති එකකට එකක් කිසිම ගැළපීමක් නැති රූප වගේ දර්ශන පෙළක් පෙනෙන්නට විය. දැස වසාගෙන සිටිනා විට පෙනෙන රූප පිළිබඳව විශ්වාසයක් නොවූ හේයින් ආනාපානයට සිත යොමු කෙලිමි. ආනාපානයේ ඊටාම සියුම්ව සිදුවුණු සිදුවනු දුටු වෙමි. සතුටු ස්වභාවයක් දැනෙන්නට විය. ඉහත සඳහන් රූපරාම නැති වී ගොස් කය තිබෙන ඉරියව්ව අන්ධකාරයේ ආලෝකයක් දැල්වූ වාසේ පෙනෙන්නට විය. ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී ඔබ වහන්සේ භාවනා අධ්‍යක්ීම් වාර්තා කිරීමේ වැදගත්කම සඳහන් කළ බැවින් මේ වාර්තා කිරීමට සිටුවෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම භාවනාවට ආධුනිකයෙක් මි. උපතින් බෞද්ධෙක්ද නොවමි. සටහන් ලැබීමේ හා වචන භාවිතයේ වැරදි නම් සමාවන සේක්වා. භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මේ නිතා කෞතුකව ඉල්ලා සිටිමි. එරුවන් සරණයි. ඔමෙක දෙපොළක සඳහන් කරලා තියෙන එක තැනක ඊනකින් අවදිනවා වගේ කියන තාතනක සජීවී බවක් කියලා. ඉතින් ඒක බුද්ධ කියන වචනේ අර්ථය ඒක තමයි. බුද්ධ කියන්නේ ප්‍රබුද්ධ වෙනවා, පිපිදෙනවා. ඊට පස්සේ පුදුමාකාර සජීවීකමක් කාය කවදාකවත් නිින්දක් කම්මැලිකමක් එන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වයේ ඉඳ දෙන්නේ නැත්තේ අපේ හිතේ මේ එකතු වෙලා දෙන ආගන්තුක උපක්‍රේෂ තියෙන නිසා. දැන් තමයි ජීවිතේ ගත කරනකොට අපි ළඟ තියෙන මේ මේ ඉවර වෙච්ච නැති නඩු ටික නිසා. නමුත් ඇතුළත නම් කාගේ ওই ප්‍රබුද්ධ භාවයේ තියෙන. ඉතින් මේ නඩු පැත්තක දාලා ප්‍රබුද්ධ භාවයේ ප්‍රകൃතිය මගේ හැබෑ නිවැරදි කරගත්තොත් හැම කෙනාම බුදු වෙලා තමයි ඉන්නේ. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒක නිසා මේ ඒ ගැන අවබෝධ වෙච්ච කෙනෙක් කියනවා අපි උපතින්ම නිවන් දැකලා තියෙන්නේ. නමුත් කිසි කෙනෙක් පිළිගන්න කැමති මොකද අපි නිතරම වෙච්ච වැරදි ටික ගැන සමාදම් වෙවි. කාගේරි වැරද්දක් හරි හලගෙන නැත්නම් තමන්ගේ වැරද්දක් අල්ලගෙන තෝයි මමර කකා ඉන්නවා. නතර ඇතුළේ තියෙන සජීවී ගතියේ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හරියට මේ රාශි බැඳලා තියෙන, සල්පීනිය බැඳලා තියෙන වතුර කඩක් වගේ බැලු බලමුට අප්පිරියාවක් තියෙනවා. නමුත් ඒ පොඩ්ඩක් අයිකල බලපම ඇතුළේ තියෙන්නේ බොන්න පුළුවන් තරම් නතුවා. ඒ නිසා කවදද අපි මේ ඇතුළත පිරිසුකම සමාදන් වෙන්නේ. සමාදන් වෙලා බැලුවොත් ඔක්කොම ඒකට තමයි. නැවත අයලාට පිටින් පේන අර වැරදි ටික පිළිවිද දකින්න බැරි නිසා අපි හැම කෙනෙක්ම දකින්න වැරද්දකට. ඒ නිසා මම තියා මම ළඟනෙත් වැරද්දකට. කවදද අපි මේ බුද්ධෝත්පාද කාලයක තියෙන දුර්ලභ භාවයේ තේරුම් ගන්න. කවදා අපි මේ manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන දුර්ලභව තේරුම් ගන්න. කවදාද මේ චිත්තක්ෂණයක තියෙන දුර්ලභව තේරුම් ගන්න. ඒ ඔක්කොම තිබුණත් අපි පෞ සමාදන් වීමක් කරනවා. ඉතින් ඒක නිසා ඒ සමාදන් වෙච්ච භෞතික විනිවිද ඇතුළට ගියාට පස්සේ දඹරත්තමක් තියෙනවා. චිත්තං ජම්බෝණ දස්සේව කෝතං නින්දිතු මරහතුන් කියලා බුදුදහමසේ දේශනා කරනවා. මේ ඇතුළත තියෙන දඹරත්තරක් වගේ මේ පිරිසුදු මනුස්සකමද කාටනම් නින්දා කළ හැකිද කියලා. ඒක වටේ තියෙන මේ කෙලෙස් සමාදන් වීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක තමයි මේ සමාජගත වෙනවා කියන්නේ. මේ සමාජයෙන් අයින් වෙච්ච ගමන් අපි නිවන් දැක්කා. ඒක නිසා ඒ අවදි භාවය ගැන හිතා ගන්න ප්‍රබුද්ධ භාවය ගැන හිතාගෙන ඉන්න කොයි වෙලාවෙ වේද කියන්නේ. ඒක හරියට පහනක් පත්තු කරලා කුල්ලකින් වහලා තියලා කුල්ල අයි කරපු ගමන් පහන එළියේ එන්න වගේ. අන්ධකාර ගෙදරක ජනේල අරපු ගමන් ඉරෙලිය වැටෙන්නම ඔය කොයි වෙලාවෙත් වෙන්න පුළුවන්. ඉතින් ජනේල අරට කැමති නැත්නම් ඉතින් අන්ධකාරය කියලා චෝදනා කරපිටින්. නිසා හැම කෙනාම නිවන් දැකලා තියෙන්නේ එක්කෙනෙක්වත් කැමති නැහැ පිළිගන්න. ඔක්කොමලා කියනවා නෑ නෑ මට අර කෙලෙස් තියෙනවා මේ කෙලෙස් තියෙනවා අර යගම මේ කෙලෙස් තියෙනවා කියලා. කෙලෙස් සමාදන් වෙන තාක්කල් කවදාකවත් මනුස්සකම ඉන්නේ නෑ. මනුස්සකමට කතෝලික වුණා සිංහල බුද්ධාගම වුණා ඒක ඔක්කොම බයිලා. ඒක ඔක්කොම නිකන් කොහෙන්ද දාපු දෙයක්. අපිට කොයි වෙලාවකටද පුළුවන් වෙන්නේ අපේ ප්‍රകൃතිය සමාදන් වෙන්න. එහෙම වෙන්න ලැබීවා කියලා අපි යනවා ඊට පස්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පරයන්කයට මාරු විය යුත්තේ සක්මන තුළ සිහිය ගොඩාම් ස්ථාවර වූ විටද එම අවස්ථාව නිවැරදිව හඳුනා ගන්නා ආකාරය මදක් පැහැදිලි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. එවන් සරණයි. අපි සාමාන්‍ය කාලය කරන හදනකොට පැයක කාලයක් දෙනවා පරයන්ක සක්මනට පැයක් කාලයක් දෙනවා පරයන්කට. ඉතින් මේක හැම කෙනාටම නොගැලපෙන්න ඉඩ තියෙන එකයි මේ වගේ ප්‍රශ්න මතුවෙන්නේ. නමුත් මේ පැය හොඳ සාමාන්‍ය කල්පනා කරලා බලලා දාපු එක. පැයක් සක්මන් කරලි වෙලා පරියන්කට යන්න පැය හතර නැති ඇවිල්ලා පරියන්කට යන්න හිතුණා. ඒකෙ දිග වැඩි කියලා හිතුණා ආධුනිකයර කියනවා. නිකන් සාමාන්‍ය හතරක් ගානක් පැයක් කරලා සක්මන් කරන වැක්මන් කරලා පරියන්කේ කරන්නේ. ඒක කර කර කර බලනකොට තමන් තනියම භාවනා කරන වෙලාවක නම් කාලකරණක් නැතුව සාමූහික භාවනා නෙවෙයි නේද තමන්ට දැනගන්න පුළුවන් ඉඳගත්තුත් එකයි හිටගත්තුත් එකයි එදිනුත් එකයි කියලා කොයි ඉරියව්වේ සත්‍ය සමාන වෙනකොට ඉරියව් මාර්ග වලට ප්‍රශ්න නැහැ. ඉරියව්වත සම්ධියකදී සත්‍ය කැඩෙන්නේ නැති තරමට සත්‍ය දිනුනාට පස්සේ ඉඳගත්තුලා හිටගත්තා කමන්නේ නැහැ. හිටගත්තුලා ඉඳගත්තා කමන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. එතකන් අපි අර ආධුනික කාලසටහන ගන්න ගත කරනවා. ඒක කරන්නේ පුරුලෝසු පැයට. පැයක් සක්මන් කරනවා පැයක් පදියන්ට කරනවා කියන තමයි වැඩමුළුවක දෙන්න පුළුවන් උත්තරේ. දැන් ගෞරවණීය ස්වාමීන් වහන්සේ අද දින සිදු කළ පරයන්ක භාවනා තුනේදීම නොබෝ වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී නොදැනී ගිය අතර සිතවිලි රහිතව සිත උපේක්ෂාවේ පැවතුණි. හුස්ම රැල්ල මූල කර්මස්ථානයේ ලෙස තබා ගතිමි. උපේක්ෂාව ඇවති සිත බොහෝ වේලාවක් බාධාවලින් තොරව නිරීක්ෂණය කිරීමට හැකි විය. කයෙහි සිදුවන චලන මනාකොට දැක ගැනීමට හැකි විය. ඔළුව එසවීම හෝ කොන්ද කෙලින් කිරීම හෝ කයෙහි සිදුවන චලන කිසිදු ආයාසයකින් ආයාසයක් නොමැතිව සිදුවන බව දැකගතිමි. සිතුවිලි වලින් බාධා නොමැත. ඉඳ හිට මතුවන හුස්ම රැල්ල දෙසත් ඇති වී නැති වී යන සිතුවිලි දෙසත් ඊතා අපේක්ෂාවෙන් බලා සිටියෙමි. කිසිම කලබල ගතියක් නැත. ගුරුහිසේ විටින් විට නැගෙන අධික වේදනාව දිහා බලා සිටියෙමි. ගුරුහිසේ විටින් විට ඇති වී නැති වී යන අධික වේදනාව දිහා බලා සිටියෙමි. එහි අඩුවක් නොවිනි. ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි සූදානම් ශරීරයකින් යාමට අදිෂ්ඨාන කොට මම මෙම වේදනාව දෙස ඉතා අසීරුවෙන් නුවත පැයක පමණ පර්යන්කේ අවසන් වනතුරු බලා සිටියේ. මාගේ භාෂා භාවනාවට ඉදිරිය භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ කාර්මික උපදෙස් පතමි. වහන්සේගේ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙම සිදු කරන ධර්ම දේශනා සහ කමඨහන් දේශනා වලට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ සතිය ඉස්සර කරගෙන ශරීරයෙන් ඇරුවොත් ඕනම අවශ්‍යතාවකට ඕනම වෙලාවක උත්තරේ ශරීරේ තියෙනවා. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. අපි කවදාවත් ඒක පාවිච්චි කරන්නේ බුදුන් හොඳට සතුටුමත් වෙලා මේ ශරීරයෙන් අහන්න මොකද්ද කරන්න එයා කියලා. ඒකට කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. ශරීරයේ නිතරම බ්‍රේන් එකේ නිතරම ශරීරයේ ඉරියව්ව ගැන සොයලා බලනවා වරින් වර. ඒ වගේම නිදිමත බඩගින්න වගේ දේවල් ගැන එයා කොයිතරම් කටි බලුනොත් හොයලා බලනවා. ඉතින් මේ භාවනාවේ නේද? ඉන්ට්‍රොසෙප්ෂන් ප්‍රොප්‍රියෝසෙප්ෂන් ඒ ඒක ගැන අවධානය දෙලට මොන ශරීර සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්නයි. අපි මේ කක්කතරන් සුකරන කිව්වත් මේ විහිදස්ලා එනවනම් හිතගෙන ඉන්නවා. ඉතින් හිතා ගන්න බැරි ලක් ඒක. කායගතකට වැඩ කරන්න ගිහිල්ලා මේ ශරීරය අපබ්‍රත වෙනවා. බොඩි නොලෙජ් එකේ වුණා. මේ පොඩි එකා කරන්න ඉච්චායි. මේ පොඩි එකාට කවදා කරලද? කුරුල්ලොත් කරන්න ඉච්චායි. උන්නත් ටයිම් ටේබල් නම් මම මොකුත් නැහැ. හරි ලස්සන ජීවිතයක් තියෙනවා. මේ මිනිස්යා මේ ශිෂ්ටාචාර වෙන්න ගිහිල්ලා කරගෙන තියෙන කක්කාව බලනකොට ප්‍රධාන දේ සල්ලි කතාවේ. ඔය දෙකෙන් පස්සේ තමයි මම දැන් මේ ටෙන්ෂන් කියන එක ආවේ. ඉස්සර තිබුණේ නැහැ. ඉතින් මේ දෙකෙන් ඇතිලා තියෙන ලාභයට වැඩිය පාඩුව වැඩි කියලා මේ සුසුලන ගත්ත කට්ටිය කියන්න කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ නෑ විවාහයක් අත්‍යවශ්‍යයි. සල්ලි අත්‍යවශ්‍යයි. ඉතින් බුදුජානක කියන භාවනා පටන් ගන්නකොටම අරඤ්‍යගතව දුක්ඛ මූලගතව සංඥාකාරගතව ඒකට කිසි ස්ථාජයක් නැහැ කැලියට ඵලයන්. ඒ නිසා ශරීරයට ශරීරය වැටි කරගෙන යන දුන්නොත් කිසිම කෙනෙක්ගේ ඇහිල්ල බැලිලා කොනේ අදන්නව කරන්න ඕනේ. දැන් අපිට ලෙඩක් ආවොත් දොස්තර ඕනේ, පොළි වේදනාවක් ආවොත් මෙන්ටල් ස්පෙෂලිස්ට් කෙනෙක් ඕනේ සල්ලි නැත්තම් බැංකුව තියෙන්න ඕනේ ඉස්පිරිතාලේ තියෙන්න ඕනේ රක්ෂණ දත් තියෙන්න ඕනේ කාර් එකක් තියෙන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් මොකේදද ටෙන්ෂන් එකට ෆ්‍රස්ට්‍රේෂන් එකට කවුරු නැති කවුරු එනිසා නිතරම පොඩි නොලෙජ් එක කන්සල් කරන්න be at home එතකොට යා කරන්න ඕනේ දේ කරනවා මොනම දෙයක් අවශ්‍යද ඒක ඒ බොඩි නොලෙජ් එක නැත්නම් ඒක කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා මේක ඇතුලේ ඔක්කොම නොලෙජ් එක තියෙනවා කන්සස් කරන්න නැති නිසා ඒවා නිකන් මලකඩ කාලා. ඒව කවදාකවත් බිඳීමක් වෙලා නැහැ. මානව ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම හැම කෙනාගේම RNA DNA වල තියෙනවා. කිසිම දෙයක් කැඩලා නැහැ. ඔය අනිත්‍ය කතාව තියෙන්නේ එළියේ. ඉතින් ඒක ගන්න නැතුව අපි මේ ස්පෙෂලිස්ට්ලයින් ආන්න ගියාම ඒගොල්ලෝ කරන්නේ මේ ගාන කඩා ගන්න කරන වැඩ විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න manussත්ත්ව පැත්තට අපි කියලා කියන්නේ නිවනමයි. කර්මාකල ඇඟෙන් අහකට මොකද කරන්නේ ඒකේ මේ සදාචාර විරහිතව කරනවා කියන එක නෙවෙයි තමන්ගේ ඇඟ දන්නව කරන්න ඕනේ ඒකෙන් වෙන කාට හුවත් එච්චර තේරෙන්නේ ඉතින් ඒ නිසා මේ වෙලාවන් කරු කරනකොට තමන්ගේ ශරීරයට ශරීරෙනිකුත් නැම සංඥාවකම හේතුඵල ධර්මයක් තියෙනවා ඕක මේ අනම්මනම් වලින් යට කරන්න ගියාට අපිට හේතුඵල ධර්ම තේරුම් ගන්න බැරුව අපි නිකන් මැෂින් එකක් වෙන්න පටන් ගන්නවා රෙජිමෙන්ටේෂන් වෙන්න පටන් ගන්නවා දුවන මැෂින් එක කොක් වීල් එක කොක් එකක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මැෂින් එක දුවන ගන්න අපි කැපේ. ඉතින් පොඩ්ඩක් අයි අයින් වෙලා ශරීරය දිහා බලන පුදුමාකාර ගරුකිරීමක් කරන්න ඕනේ ඇති නිකුත් වෙන මේ සංඥාවට. ඒක තමයි කර්මාව කියලා කියන්නේ. ඉතින් ඒකට හොඳට වෙලාව හම්බ වෙනවා පරියන්කේදී සක්මනේදී මේ නිදිමත එනවා මේ අවදි පහ වෙනවා මේ වේදනාව එනවා මේ වේදනාවට මනාප වෙනවා මේ ඔක්කොම ටික කරනකොට මේකට ආර්ය පරිශීලනය කියලා කියනවා. ඒ නිසා මේ වාර්තා කිරීම හොඳයි. දිගට මේක යන්න ගන්න අත්දැකීම් අධික මේ දෝෂ විතරයි තියෙන්නේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ඉවර කරමු. ගරුතර ස්වාමීන් වහන්සේ මේ මාගේ දෙවන කමඨාන් වාර්තාවයි. සක්මන් භාවනාව. අද දින මා උදෑසන සක්මන් භාවනාවේ යෙදුණෙමි. සක්මනේදී වම් පාදයේ පොළව ස්පර්ශ කරන අවස්ථාවේදී ස්පර්ශයේ පිටුපස කොටසේ සිට ඉස්සරහ කොටසට ගමන් කරන ආකාරය පයි පයේ ඉස්සරහ පොළව ස්පර්ශ වන අවස්ථාවේ වම් පාදයේ පොළවේ ස්පර්ශ වන අවස්ථාවේදී ස්පර්ශයේ පිටුපස කොටසේ සිට ඉස්සරහ ස්පර්ශයේ කොට පිටුපස කොටසේ පයේ පිටුපස කොටස පයේ පිටුපස කොටස කොටසේ සිට ඉස්සරහ කොටසට ගමන් කරන ආකාරය ඉන්පසුව දකුණු කකුලට ස්පර්ශයේ මාරු වන ආකාරයත් හොඳින් නිරීක්ෂණය කළෙමි. කකුල් පොළවේ ස්පර්ශ වන විට දැනෙන උණුසුම සහ සිසිල බවද හොඳින් නිරීක්ෂණය කළෙමි. එක් දිශාවකට ගොස් සක්මන් මග අවසානයේ සිටගෙන මොහොතක් නතර වී සිටින විට හෘද ස්පන්දනය සහ අත්වල ඇඟිලිවල දැනෙන කම්පනයද කීපවරක් නිරීක්ෂණය කළෙමි. සක්මන් අවසන් කර ඉන්පසු පරයන්කේ සඳහා සූදානම් වුණෙමි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව සඳහා පුටුවක් මත වාඩි වුණෙමි. වාඩි වී ඉඳගෙන සිටින ඉරියව්ව දෙස සිත ටික වේලාවක් යොමා සිටින විට ආශ්වාස ප්‍රශ්වාසය හොඳින් දැනෙන්නට විය. ආස්වාසය සහ ප්‍රස්වාසය ටික වේලාවක් නිරීක්ෂණය කරන විට එය කෙමෙන් කෙමෙන් කෙටි කෙටිවන බවත් ඉන්පසුව තුනි තුනි නොදැනී යන බවත් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු කය දෙස බලා සිටින විට හෘද ස්පන්දනය හොඳින් දැනෙන්නට වූ අතර කකුලේ සහ අත්වල කම්පනක හොඳින් දැනෙන්නට විය. මෙම කම්පන දෙස බල දෙස අවධානයෙන් යුතුව බලා සිටීමි. මෙසේ ටික වේලාවක් බලා සිටින විට කම්පන දැනෙන ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වී ගොස් ශරීරයක් තිබෙනවාදයි නොදැනෙන මට්ටමකටපත් වී හිස් අවකාශයක හිඳින බවක් දැනුනි. මෙසේ ටික වේලාවක් ගත වූ පසු නැවත සුළු කම්පන ශරීරයක දැනෙන්නට විය. මෙසේ ටික මොහොතක් ටික වේලාවකින් ඒ දෙස බලා සිටින විට සිත කයෙන් මිදී එළියට යාමට උත්සාහ ගන්නා බවක් දැනුනි. ඒ සඳහා ඇඟ පුරා ඒ සඳහා ඇඟ පණ නැති වන බවක් දැනුනි. මෙසේ ටික වේලාවක් ගත වූ පසු නැවතත් සිත කයෙහි දැනෙන කම්පන වෙත යොමු වී මගේ පරියන්කේ නිමාවිය. මාගේ භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ සුදුසු උපදෙස් ආරම්භයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවපත් වේවා. ඔබේ චක්‍ර කීපයක් ගත කරලා මට හොඳට දැනෙනවා ආය නොදෙනියනවා. ආය දැනෙනවා ආය නොදෙනියනවා. අනිවාර්යයෙන් චක්‍ර එක පරියන්කේදී 20ක් ක්‍රියාන්විත විතරක් මේ දැන්න දේවල් ගැන මහා ලොකොට කඩර කරන්නේ මොකද ඒ ආත්මන් නොදැනී පැත්තක් තියෙනවා ක්‍රමයෙන් භාවනා නොදැන්න පැත්තට යන්න පටන් ගන්නවා දැන් මේ දැන්න පැත්ත ගැන විස්තර හොයන වෙලාව නමුත් නොදැන්න පැත්තක් තියෙන බව සතහන් වෙලා තියෙනවා අන්න ඒ වගේ මේක ස්වභාවයෙන් චක්‍ර කරකින් දරින්නේ එකක් දෙකක් වෙලා මෙදි ගොඩක් යන්න ඕනේ ඒක පේනවා මේ දැනීම හරහා බුදුහාමුදුර අපි ගෙනියන්න දැන් නොදන්න පැත්තට නොදන්න පැත්තට ගියාට පස්සේ අපි දන්නේම නැති ලෝකයක් වෙනවා ඒ නිසා ඒ දැනීම තියෙන හැටි බලන්න හැබැයි නොදැනීම පිළිබඳව ඇස්ටි යන්න කියන එක තමයි කියන්නේ. දැන්. එරුවන් සර්ණයි අවසරයි කරු ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. ඊයේ හවස පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ගෙවි ගොස් ටික වේලාවකින් කිසිම දෙයක් නැති තැනකට ගියේ. ඉන්පසු ටික වේලාවකින් කකුලේ යටිවතුර රත් වී ශරීරයේ තනහිස ආසන්නයට එනතුරු රත් වුණි. එම தත්ත්‍ය භාවනා කාලයේ අවසන් වනතුරුම පැවතියේය. උදෑසන එදිමානයේ සක්මන් භාවනාවෙන් පසු පරියන්ක භාවනාවට වාඩි වාඩි ඇතුයි. පරියන්ක භාවනාවේදී කුෂ්ම රැල්ල දියවි ගොස් පළමුව මුහුණ ප්‍රදේශයෙන් පටන්ගෙන මුළු ශරීරයම රත් වන්නට විය. ඉන්පසු ටික වේලාවකින් හිස ප්‍රදේශයෙන් ශක්තියක් අවකාශයේ දෙසට නගින්නට මුනි. එම අවස්ථාවේදී තරමක් වියජනක ශබ්ද අවටින් ඇසුණු නිසාදෝ මගේ කුෂ්ම රැල්ල සහ හෘද ස්පන්දන වේගයේ වැඩි වැඩිවන අයුරු මම නිරීක්ෂණය කළෙමි. එහෙත් මට භාවනාව විකටම ටික වේලාවක් කරගෙන එහෙත් මම භාවනාව දිගටම ටික වේලාවක් කරගෙන ගිය අතර රත් වීමට භාවනාව රත් වීමද භාවනාව අවසන් වන තුරු තිබුණි. උපදේශ පරිදි අනෙක් උපදේශ පරිදි මූල කර්මස්ථානයේ හිත ලැබුවද එය අනිකුත් පරයන්ක කාලවලදී හිතට හිත රතවන අතර බවන්සේගේ උපදේශ පරිදි මූල කර්මස්ථානයේ හිත තැබුවද එය අඩුවේ. තැබු විට එය අඩුවේ. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට බෝවන්සේගේ උපදෙස් පතමි. බෝවන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. කල මුලින්ම කියලා තියෙන විදිහට අර දැනීම හරහා නොදැනීම පැත්තට යන එකට පොඩි බයක් සහිතව තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ. මතේ බය නැතුව අනිදාසෙම කිචිවිදයක නොදෙනී යෑම පැත්තට සූදානම් යන්නේ ඒකට මේක රස විඳින්න පුරුදු වෙනවා. ඉස්සලයි කනාගේ මෙයාගේ දෙක මේ පැත්ත පේන්න තියෙනවා. නිසා දැනීම හරහා නොදැනීමට යන ගමනක් ලැස්තිලා යන්න කියන තමයි කියන්නේ. දැන් මම හිතන අපි ඊට පෙඩි කාලේ දීලා තියෙනවා. මගේ ප්‍රශ්න ඉවර වෙච්ච එක සතුට කාරණාවක් අපි පැයක් කරා. ඒක තියෙන්නේ පරණ ගෝල යෝගී ක්‍රම කියලා ඒකින් තමයි ගත්තේ. අයින් කළේ. දැන් ප්‍රශ්න තව දිනු කියලා කියන්නේ. ඉක්මන කරමු ඉක්මන කරමු ඒ හැබැයි අද මම කඩ කඩ ඉඳලා කෝච්චි නැගවෙ යනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගේ පරණ ගෝල යෝගී ක්‍රමයි. ගිය අවුරුද්ද ඇතුළත පරයක භාවනාවේදී බොහෝ දේ සිදුවේ. ඒ සියල්ල මට ඔබ වහන්සේට වාර්තා මම ඔබ වහන්සේට වාර්තා කර ඇත. ඔබ වහන්සේගෙන් ලැබුණ අන්තිම පිළිතුර මට එච්චර පැහැදිලි වුණේ නැත. පසුගිය අවුරුද්ද ඇතුළත සිදු සියල්ල මම කෙටියෙන් කියන්නේ. උස්ම නැතිවී ගියාට පසු මට ඩයමන්ඩ් ෂේප් ෆ්‍රේම් එකක ක්‍රියාවක් ඡායාවක් පෙනුනේ. මුලදී මුලදී යන්තම් appear with uh, in පසු ඉතා පැහැදිලි ලෙස පෙනේ. මේ සිදුවීම තරමක් සිදුවීම තරම් කල්ගත වින. දැන් මේ නිතර නිතර සිදුවේ. ටික දවසකට පසු ඉරි කෑලි බ්‍රවුන් පැච් එකක් දැකෙමි. එය ක්ෂණයකින් නැති වී යයි. ඉන්පසුව ඩයමන්ඩ් ෂේප් ෆ්‍රේම් එක දකිමි. මේ ඉරි කෑලි බෝල් පොයින්ට් පෑනක තුඩ සයිස් වේ. ටික කලකින් එසේ පෙනී ඉන්පසුව ඒ කෑලි ඇපිය වෙච්ච ගමන් නැති වී යයි. ටික දවසක් එසේ පෙනී ඒ ඉරි කෑලි වෙනස් වී නැති වී යයි. සබවිටම ඉන්පසුව ඩයමන්ඩ් ෆ්‍රේම් එක ඇබිය වී නැති වී යයි. දැන් මෙලින්නේ ඉරි කෑලි එන්න එන්න කුඩා වන බවක් කිය. අනෙක් ඒවා ඒ විදිහට සිදුවේ. මේ අවස්ථාවේ දැන් සෑහෙන කාලයක් මේ අවස්ථාව සඳහා සෑහෙන කාලයක් ගත වේ. ඊට එහා යාමට ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කර උපදෙස් දෙන්න. මුනි දැකුම් දැකපු ඉරි කෑලි දැන් කුඩා දූවිලකට තරමට කුඩා වී ඇත. නමුත් ඒවා වෙනස් වී නැතිවන බව පෙනේ. අන්තිමට උපදේශ වල තිබුණේ ඒ ලෙස බලා සිටින්න කියාය. තවත් සතිමත් වන ලෙසත් ස්වාමින් වහන්සේ එයින් අදහස් කළේ භාවනා නොකරන අවස්ථාවේ අවා දවස පුරා සතිමත් වන ලෙසද ගිහිගෙයි ජීවත් වන අපට ඒ සෑහෙන අපහසු කාර්යයක්ය. මම මෙය නිවීමට අදහස් කළේ තවත් කාරණාවක් නිසාය. අපි මෙතන සිටින සියලුම යෝගීන් යන්නේ හරි ක්‍රමයේ බව පෙන්වීමටයි. හේතුව මේ කාලයේ බොහෝ දෙනා අධර්මයේ පස්සේ ගොස් මුලාවන නිසාය. බුදුන් වදාළ ත්‍රිලක්ෂණයේ මෙහිදී භාවනාවේදී දක්නට තිබෙන නිසාය. අනිත්‍ය පැහැදිලිය. ස්වාමීන් වහන්සේට විසමය වෙන කාටවත් කිව නොහැක. මෙය නිවීමට හොඳට අවස්ථාවය හොඳම අවස්ථාවයයි මම සිදුවෙමි. කල්යාණ මිත්‍ර වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ කියලා තියෙනවා ඒ පේන දේවල් වලින් ඩයිමන්ඩ් ෂේප් කරන තැවිලි කැලිලා කුඩු කුඩු වෙලා යනවා. නමුත් තාම මේ දෙක පිළිබඳව වෙනසක් කියන මොනක්වත් නැති වෙලාව නැත්නම් සටහන් සහිත වෙලාව. මේ භාවනා දිගට යන්න ඕනේ සතිය යන්න ඕනේ මේ දෙකටම සමහිත එනකම්. මොනක්වත් නැති වුණත් මොනක්වත් තිබුණා. නිවිදේ කරන කෙලස් තිබුණා කෙලස් නැතත් දෙකටම සමහිත. සැප තිබුණා දුක තිබුණා දෙකටම සමහිත. වේදනාවක් තිබුණා සැප වේදනාවක් තිබුණා දුක සමහිතයි. යසසාවත් අයසාවත් සමහිතිත ඒක මේ රූපාකාරයෙන් පෙන්න වෙලාවක්. ඉතින් ඒක දිගට කරගෙන යනකොටම යෝගාවචරයට ඉතර හිට ගන්නෑ. මොකද මේ තාමාර දෙකට කැමති. මේ දෙක ඉක්මවන්න නම් මෙතෙක් කල් ගෙනාවු වර්ග ભેද නැතුව ඒකට ස්වභාවයෙන් වෙලා නිරෝධපත් සම්පදේ තියෙන්නේ. එතකන් දිගට සතියෙන් දිගට යනකොට මම දන්නේ මේක. මේක කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් මේට වෙලා ගන්න බැරි නිසා අපි වෙන්නේ තේරෙන දේ දැන දැන හිටපන් කියලා වෙනස කරනවා. සාකච්ඡා පාරණ යෝගී කියලා ප්‍රශ්න. මේ සාක්ෂියට ආරම්භ කෙරුවා සමයි.